අපි සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව සබාගෙන මහා සතිපට්ඨාන දේශනාව මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන මේ දහම් හමුව ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. දහම් හමුවේ පරමාර්ථය, ධර්ම සාකච්ඡාවේ පරමාර්ථය අපි සියලු දෙනාටම පැහැදිලි. අපි ඊටාම වටිනා මනුෂ්‍යෝ බවට පත් වෙලා තිබෙනවා. ක්ෂණ සම්පත්තිය ලැබිච්ච ඇත්තෝ අපිට අපේ ඉලක්කය සපුරා ගන්න අවශ්‍ය වටපිටාව යෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න අවශ්‍ය කරන වටපිටාව යෙදිලා තියෙන්නේ. ඒකට අපි කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඉතින් දැනටමත් ඒ නිවන් මාගේ බොහෝ දුර ගමන් කරපු ඇත්තෝ මේ දහම් හමුවේ ඉන්නේ. කවුරුවත් අසුතවා පුතු ජනලා නෙවෙයි. සුතවා ආර්ය ශාවකල. ඉතින් මේ මග නිෂ්ඨාවක් කරගත යුතුව තිබෙනවා මේ ජීවිතේදීම. ඒක තමයි බුදුරජාන් වහන්සේගේ අවවාදය. දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරතා කියලා ওই විදිහට බුදුරජාණන් වහන්සේ ආර්ය ශාවකයෙක්ගේ ගති ගුණය නැත්නම් ස්වභාවය පෙන්වනවා. විත්තේව ධම්මේ කිව්වේ මේ ජීවිතයේදීම සයන් තමා විසින්ම අභිඤ්ඤා සච්චිකත්වා ගැඹුරු ඥාණයෙන් මේ නිවීම සැනසීම සාක්ෂාත් කරගෙන උපසම්පජ්ජ විහෙරතියේ නිවීම සැනසීමටපත් වෙලා වාසය කිරීම ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. ඒකට දිත්තේව ධම්මේ කිව්වේ මේ ජීවිතයේදී. නිවන් සාක්ෂාත් කිරීම මේ ජීවිතයේ කළ යුත්තක් වගේම මේ ජීවිතේ අපේ තේරුම් අරගෙන තියෙන දෙයක් කළ හැකි බව. ඉතින් වෙනත් භවයකදී මතු භවයක් පිළිබඳව ඇත්ත වශයෙන්ම මේ කතාවක් නැහැ අපේ මුල් බුදු සමයේ වෙන කතාවක් නැහැ. ඉතින් ඒ අනුව අපි සියලු දෙනාම මේ ෂණ සම්පත්තිය ලබාගෙන ඉන්නැත්තෝ වාසනාවන්තයි මොහොකටද මේ නිවන සාක්ෂාත් කරගන්නට. ඉතින් ඒ අවස්ථාවට අවශ්‍ය කරන ඒ කාර්යයට ඒ උත්තරීතර පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න උවමනා කරන අවබෝධය පුහුණුව තමයි අපි මේ ලං කරගන්නේ. මේක දැනුමක් පුහුණුවක් තුලින් අපිපත් වෙන தත්වයක්. ඉතින් ඥානතෝ පස්සතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ වගේම පජානාති සික්ඛති කියලා දේශනා කරලා තියෙනවා. මන අවබෝධයක් සහ මනා ශික්ෂණයක් මනා පුහුණුවක් තුළින් ලබන தත්ත්වය විහෙරති ඒ කියන උපසම්පජ්ජ විහෙරති ඒ කියන නිවීම සැනසීමට පත්ව වාසය කිරීම කියන්නේ ඉතින් ඒ සඳහා අපට අවශ්‍යයි මේ මග හසර විවර කරගන්න නිවන් මග ඉතින් ඒ නිවන් මග තමයි අපි මේ විමසා බලන්නේ සාකච්ඡා කරන්නේ අපි මේ වන විට මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මඟ කොහොමද අපි වඩන්නේ කියලා. ඉතින් ඒ සතිපට්ඨාන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ ඒකායනෝ අයං මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා. මේ ඊටාම කෙටි මඟ පහසු මඟ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස කියලා. ඒ කියන්නේ නිවන පිණිස. ඉතින් ඒ කෙටි මඟ පහසු මඟ තමයි අපි මේ විවරණය කරගෙන ඒ මගේ තමයි යන්නේ. මෙහි මූලික කුසලතා තුනක් උගන්වනවා. ආතාපි සම්පජානෝ සතිමා කියලා සූත්‍රයේ සඳහන් වෙන්නේ. සතිමා සම්පජානෝ ආතාපි සිහි ඇති බව නැත්නම් අපි කියන එකට අවදිමත් බව කියන වර්තමාන මොහොතේ තමන් අවදිමත් බවකින් දැනුවත් බවකින් කටයුතු කිරීම සතිමා සම්පජානෝ කියලා කිව්වේ විමසොම් නොවන විවර්ෂණකාරී ගති දහමට අනුව විමසා බලන ගතිය ඒක නිසා ඒකට ධම්මවිචය කියලා හඳුන්වලා තියෙනවා. පඤ්ඤා කියන වචනේ දීලා තියෙනවා ඒකට. දහමට අනුව සොයන විමසන ගතිය. ඊළඟට ආතාපි කිව්වේ ක්ලේශයට අකුසලයට වැටෙන්නේ නැතුව කටයුතු කරන්න දරන ප්‍රයත්නේ නැත්නම් ක්ලේශය දුරු කරන්න දරන ප්‍රයත්නේ වීරිය කියලා අපි ඒකට කියනවා සම්මා වායාම කියන විරිය සම්පොජ්ජංග කියන ඔය විදිහට මූලික කුසලතා තුනක් පෙරදරි කරගෙන තියෙනවා පූර්වාංගම කරගෙන තියෙනවා උබ්බංගම වෙලා තියෙන මේ සතිපට්ඨාන ක්‍රමය සතිපට්ඨාන භාවනා මාර්ගය තුල ඉතින් මේ කුසලතා තුන පිළිබඳව දැන් අපේ කල්යාණ මිත්‍රයන්ට හුදු න්‍යායක දැනුමක් නෙවෙයි ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා අපි හැමෝටම අපිට දැන් පුළුවන්කම තියෙනවා සතිය පවත්වන්න සතිපට්ඨාන කියලා කිව්වේ සිහිනුවන පවත්වනවා කියලා සිහිනුවන පවත්වන්න අපිට පුළුවන්කම තියෙනවා දැන් මම කොතනද ඉන්නේ දැන් මම කවුද දැන් මම මොනවද මේ කරන්නේ මොනවද මේ හිතන්නේ මොනවද මේ කියන්නේ ආදී වශයෙන් තමන් ගැන අවදිමත් වෙන්න හැකියාව අපිට තියෙනවා. මට පුළුවන් මම ගැන අවදිමත් භාවය පවත්වා ගන්න. ඒ වගේම මම කරන කියන හිතන දේ දහමට අනුව විනිශ්චය කරගන්නට මට පුළුවන්කම තිබෙනවා. ඒ ඒ සඳහා ප්‍රමාණවත් තරම් දහම් දැනුමක් අපට තිබෙනවා. ඒ දහම් දැනුම තමයි එතෙන්දී අපි භාවිත කරන්නේ නිර්ණායකය කරගෙන මම මා ළඟ තියෙන දහම් දැනුම මගේ කායික මානසික කායික වාචික මානසික ක්‍රියාකාරකම් විනිශ්චය කිරීම සඳහා මම ඒක නිර්ණායකයක් කරගන්න. ඒ කියන්නේ දහමට අනුව බලනවා මම හිතන දේ හරිද දහමට අනුව බලනවා මම මේ කියන දේ හරිද? දහමට අනුව බලනවා මම මේ කරන දේ හරිද? දහමට එකඟද? ධර්මානුකූලද? දැහැමිද? කියලා. ඒක තමයි ධම්ම විචය. එහෙම නැත්නම් සතිපට්ඨාන දේශනාවේකට යෙදෙන වචනේ සම්පජානකාරී විමසුම් නොවන ඒකත් අපිට පුළුවන්. දැන් මොකද අපිට ඒ සඳහා ප්‍රමාණවත් දහම් දැනුමක් තියෙනවා. හැමෝටම තව දුරටත් මේ දහම් දැනුම අපි වර්ධනය කරගෙන යනවා. බුද්ධ දේශනා කියවමින් තේරුම් ගනිමින් ඒ දහම් දැනුම තව දුරටත් වර්ධනය කරනවා. වර්ධනය කරන්න කරන්න මේ ධම්ම විචය සම්බොජ්ජංගය ඒක වැඩෙනවා. ඒක නිවන පැත්තටම වැඩෙනවා. ඉතින් විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමෙන් කියලා දේශනා කරලා තියෙන එකත් වැඩෙන්නේ 아무තු විදිහකට. ධර්ම අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න සොයන විමසන ගතිය යන්නේ නිවන පැත්තට. එහෙම. ඒකයි අර කිව්වේ විවේක නිශ්චිතං කියලා. විවේකයේ පැත්තට තමයි හැරෙන්නේ. විරාග නිශ්චිතං නොඇලීම පැත්තට. කොහොමද මම මේක නොඇලී කොහොමද මම මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ගොඩනගා ගන්නේ? විරාග නිශ්චිතං කොහොමද මම නොඇලී ඉන්නේ? නිරෝධ නිශ්චිතං කොහොමද මේ ක්ලේශයෙන් බැහැර වෙන්නේ? ක්ලේශය නිමා කරන්නේ කොහොමද? ඔස්සග්ග පරිණාමේ මේ අතහැරීම කියන එක කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා ඒ ඒ විමසුම් නුවණ විමර්ශනකාරී ගතිය හැරෙන්නේ නිවන පැත්ත. එතකොටයි ඒක බොජ්ජංග සති කියලා කියන්නේ. නැත්තම් බොජ්ජංග ධම්මවිචය කියලා කියන්නේ. බොජ්ජංග විරිය කියලා කියන්නේ. ඒ පැත්තට නැමිලා තියෙනකොට යොමු වෙලා තියෙනකොට බෝධිංග කියලා කියන්නේ. ඒ වගේම තුන්වෙනි කුසලතාව විරිය. සතිපට්ඨාන දේශනාවේ විරිය හඳුන්වන්නේ ආතාපි කියලා. බොජ්ජංගවල විරිය සම්බොජ්ජංග. ආරෂ්ඨාංගික මාර්ගයේදී සම්මා වායාම. ওই වචන තුනකින් කිව්වට එකම එකම ගුණාංගය. ඒ අර තමන් අකුසලයට වැටෙන එක වළක්ව ගන්න. තමා තුළ ඇති අකුසලයේ දුරු කර ගන්න. කුසලයට යොමු වෙනවා. තියෙන කුසලයේ තව තව වර්ධනය කරන. අන්න ඒ වගේ එවැනි தත්වයක් තමයි මේ විරිය කියන්නේ. එතකොට ඔය සතිපට්ඨාන ක්‍රමය අනුව මූලික කුසලතා තුනක් මෙහි දී වර්ධනය වෙනවා. වර්ධනය කරගන්න. ඒ කුසලතා තුන දැන් අපේ කල්යාණ මිත්‍රයන් ළඟ ඇත්ත වශයෙන්ම තියෙනවා. අපි ළඟ තියෙනවා. ඒකේ මොන මොන මට්ටම් වලින් මොන ප්‍රමාණ වලින් තියෙනවද කියලා දන්නේ තම තමන්. ඒක කොච්චර දුරට සිහිනුවන වීර්ය පවත්වනවද වර්තමාන මොහොතේ. සතිපට්ඨාන කියනකොට ඇත්ත වශයෙන්ම සිහිනුවන විතරක් ගන්න බෑ. ඔය වීර්යයක් එකතු කරලාමයි අපි ගන්න. එතකොට තමයි සතිපට්ඨාන කියන වචනේ අර්ථපූර්ණේ වෙන්නේ. එහි හරියට නිසි අර්ථය එන්නේ. සාමාන්‍ය සිහිනුවණින් යුක්ත වීම කියලා තමයි වර්තමාන මොහොතේ සිහිනුවණින් යුක්ත වීම කියලා තමයි හුඟක් වෙලාවට සතිපට්ඨාන කියන වචනේ පරිවර්තනය කරන්නේ. සිහිනුවණින් යුක්ත වීම වගේම අර ආතාපි ගුණය අපි ළඟ තියෙන්න ඕනේ කියන්නේ. ඒ මොහොතේම වර්තමාන මොහොතේ මේ ක්ලේශය මැඩ මැඩ පැවැත්වීම අකුසලයේ බැහැර කිරීම කුසලය වැඩිම කියන දේ. ඒක අයිති වර්තමාන මොහොතටයි. අකුසලයේ බැහැර කිරීම මේ මේ දැන් දැන්නේ අකුසලයේ පවතින්නේ. එහෙනම් දැම්මම ඒක මේ බැහැර කරේ. කුසලය අපිට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේනේ. එහෙනම් මේ මේ මොහොතේම කුසලයට යොමු විය යුතුයි. ඒකයි තියෙන්නේ. කාය වාක් මනෝ සුචරිතය අපි කුසලයේ කියන්නේ කාය වාක් මනෝ දුස්චරිතය අපි අකුසලයේ කියන්නේ. ඉතින් අපිට කාය වාක් මනෝ කියන මොනාංශයකින් හරි අකුසලයටපත් වෙලා හෝපත් වෙන්න ආසන්න තත්වයකට ආවොත් එළඹුණු අන්න එතෙන්දී මේ මේ මොහොත තමයි මේ මොහොත තුළ මේ වීරිය කියන දේ ක්‍රියාත්මක වෙන්න ඕන. දැම්මම අකුසලයටපත් වෙලා. එහෙනම් දැම්මම දැම්මම මේකෙන් මිදෙන්න ඕන. ආයෙ පස්සට තියන්න දෙයක් මේකේ නැහැ. අපි ලෞකික වැඩ නම් සමහර වෙලාවට ඉතින් පස්සට තියන. මේ මේ ලෝකේ අපි කරන කියන දේවල් දැන් මේ කොටස ඔච්චරයි අද බෑ හිත ඉතිරි ටික කරනවා කියලා. එහෙනම් ලබන සතියේ හරි කොහොම හරි අපි ඒක පස්සට දාන දාන්න පුළුවන් අපිට ඒක. ධර්මානුකූලව ලෞකික වැඩ පස්සට දැමීම ඒ තරම් ගැටලුවක් නෑ. නමුත් අකුසලයේ ක්ලේශය පස්සට දැමීම ධහමට අනුව එකඟ නෑ. ඒක මේ මොහොතේම දැක්ක මොහොතේ දුටු මොහොතේම ඒක විදර්ශනාවට ගිහිල්ලා ඒක එතනින් නිමා කරන්න. ආසවක්ඛය කරගන්න ඕනේ. එහෙම නැත්නම් ක්ලේශ නිරෝධය කරන්න. ඉතින් ඒක නිසා විරියත් එහෙමමයි වර්තමාන මොහොත. ඊළඟට අවශ්‍ය කුසලය තුල පැවතීමත් වර්තමාන මොහොතෙමයි. අවශ්‍ය කුසලය දැන් මේ අපි කියන මූලික කුසලතා තුන ගත්තොත් සති ධම්ම විචේ විරිය නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා වර්තමාන මොහොතේ අවශ්‍ය කරන්නේ මේ දැන්. ඉතින් අන්නේ විදිහට මේ සතිපට්ඨාන ක්‍රමය ගැන මම වචන කීපයක් ඔය මතක් කළේ. ඉතින් ඒක තමයි මූලික කුසලය. සතිපට්ඨාන ක්‍රමයට ගියාම අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයටම මේ ගමන ඉක්මන් කියලා. මේ ගමන පහසුයි කියලා. දැන් අනිකුත් ඔය අපේ ධහමේ කියන අනෙත් කුසලතා වර්ධනය කර ගැනීමට ලොකු පහසු මගක් ඇත්තටම වාටපත් වෙලා තියෙනවා. තව බොහෝ සීලය ගැන කියන. ඉතින් දැන් සීල සමාධි ප්‍රඥානේ අපේ කුසල්. ඉතින් මේ කුසල් වැඩි මෙහිලා සතිමත් බව කියනවා නම් හරිම පහසු. දැන් සීලයේ පැත්තෙන් ගත්තොත් එහෙම කාය වාක් සංවරය පිළිබඳ අපි සංවර භාවය හෝ අසංවර භාවය පිළිබඳව අපි සතිමත් නම් විමසුම් නුවණින් යුක්ත නම් එවැනි අසංවර භාවයකටපත් නොවි සිටින්න අපිට හැකියාව තියෙනවා. පුළුවන්කම තියෙනවා. ඉතින් සීලය රකින්නවා කියන එක කරන්න නම් ඇත්ත වශයෙන්ම මේක අවශ්‍යමයි. නිවන් මාගේ සීලය මූලික ශික්ෂාවනේ. ඒක ආරක්ෂා විය යුතුමයි සීලය ගැන හැමෝටම අවබෝධයක් තියෙනවා ඒවා ගැන අපි මුල් මුල් අවස්ථාවල කතා කරලා තියෙන නිසා ඉතින් සීලය රකින්න පහසු පහසු වෙන්නේ මේ සිහි නුවණ වීර්යය ඇතොත් පමණයි සීලය රැකෙන්නත් ඕන වර්තමාන මොහොතේ මේ දැන්නේ කාය දුස්චරිතයෙන් වැළකීලා කාය සුචරිතයේදී යුත්තේ මම මේ මොහොත ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර වලින් වැළකී යුත්තේ මේ දැන්. ඒ වගේම මොසා පිසුනා පරුසා සම්පප්පලාපාදී වචී දුස්චරිතයෙන් වැළකී යුත්තේ මේ මොහොත. වර්තමාන මොහොතේ මම කතා කරන වෙලාව. දැන් මොහොතක මම කතා කරනවාද ඒ කතා කරනවා කියන්නේ වර්තමානයේනේ. මේ මොහොතේ ඒකෙන් ඒ වචී දුස්චරිතයෙන් වැළකී යුත් වැළකී හැක්කේ එම මොහොතේ සිහිනුවර සහ වීරිය ඇතොත් පමණ. නැත්තම් වලකින්න බෑ. ඒ වගේම කාය සුචරිතේ මම පවත්වා ගත යුත්තේ මේ මොහොත. මම මේක හිත කරනවා හෝ අනිද්දා කරනවා නෙවෙයි මේ මොහොතේ. මේ මොහොතේ මගේ කායික හැසිරීමක් කියන එක පවතින. මේ මොහොතේ මම කාය සුචරිතය තුළ පවතින්න පුළුවන්. වාක්සු චරිතය ගත්තත් ඒත් එහෙමයි වර්තමාන මොහොතේ. මේ කතා කරන මොහොතේ මම වචී සුචරිතය තුල පවතිනවා. ඉතින් ඒ විදිහට සතිමත් භාවය සීනවන වේදී තියාගත්තොත් වර්තමාන මොහොත සීලය රකින්නවා කියන එක දුෂ්කර කටයුත්තක් නෙවෙයි. ඉතින් ඒක බැරි නිසාද දන්නේ අපේ සම්ප්‍රදායේ සිල් රකින්න දින දාගෙන තියෙන්නේ. වෙලාවල් දාගෙන තියෙන්නේ. මම හිතන්නේ ඔය අවබෝධය නැති නිසා වෙන්න ඕන කියලා. ඒක දැන් අපිට මේ ධර්ම මාර්ගයේ දුරක් ගිහිල්ලා බලපුවාම අපේ මේ සම්ප්‍රදායික වැඩ හරි ආශ්‍රයනකයි කියලා අපිට තේරෙනවා. දැන් සිල් රැකීම අවශ්‍ය කරන්නේ වර්තමාන මොහොතේ නම් සිල් රැකින්න වෙනම මාසෙ දිනයක් දාගන්නේ කොහොමද? ඒකට වෙනම තැනක් දාගන්නේ කොහොමද? එතකොට මේ කියන ආර්ය ශීලයක් එතන නැහැ. එක්තරා තැනකදී එක්තරා දවසකදී එක්තරා කාලකයේදී රකින්න එකක් නෙවෙයි ශීල. මොකද හැම විට හැම තැන හැම මොහොතකම පවතින එක ශීලය. ආර්ය ශීලය එහෙමයි. ඉතින් ඒ දැන් අපිට ධර්මයේ ඉදිරියට ඉදිරියට යනකොට මේ බණ භාවනා කටයුතු කරනකොට ධර්ම අවබෝධය එනකොට අපිට ටික ටික වැටහෙනවා මේ අපේ බුදුදහම උනත් බෞද්ධ සම්ප්‍රදාය. අපි ඒකට කියන්නේ සම්ප්‍රදාය තුල උනත් මේ කෙරීගෙන ආපු සමහර දේවල් දහමට 100%ක් එකඟ නැහැ කියලා. එතකොට අපි ඒව ක්‍රමයෙන් අතහරිනවා. සිල් රැකීම අපි දිනයක් දාගෙන වෙලාවක් දාගෙන කෙරුවනම් ඒක දැන් තේරෙන්න ඕන අපිට ඒක අර්ථ ශූන්‍යයි. ඒ ඒ දිනේට ඒ වෙලාවට විතරක්. දැන් ඒ දිනේ ඒ වෙලාවේ රැකෙන්නේ සිහිනුවන වේදේ තිබුණොත් විතරයි. අපි හිතමු උදාහරණයක් ඇටියට යම් කෙනෙක් උපෝසත දවස තෝරගන්නවා සිල් රැකීම. පොයේ දවස කියලා අපි කියන්නේ එතකොට ඒ දිනේ හොඳට සැදී පැහැදී ගිහිල්ලා ඒ නියමිත තැනට ගිහිල්ලා ඒ කියන යම් කිසි කෙනෙක් දෙන උපදෙස් වලට අනුව යම් ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා අද මම මේක රකින්නවා කියන අදිෂ්ඨානයට ඇවිල්ලා ඊ අදිෂ්ඨානයට ඇවිල්ලා ඒ කටයුත්ත එළඹුණා ඒ ඒ කාලේ ඒ දිනේ ඒ කාලය තුල ඒක ආරක්ෂා වෙන්නේ සිහිනවන වීර්යය තියෙනවනම් විතරයි. නැත්තම් ඒක එදාට ඒක රැකෙන්නේ නැහැ. එහෙමනම් අපිට පේනවා මේ සිහිනවන වීර්යය තුන තමයි කොතැනටත් මේ දුෂ්චරිතයෙන් මිදීමට සහ සුචරිතයේ යෙදීමට අකුසලයෙන් බැහැර වීමට සහ කුසලයේ යෙදීමට ආධාරක වෙන්නේ උපකාරක වෙන්නේ. උපකාරක ධර්මය. ඉතින් මම ඔය නැවත නැවතත් මේ සතිපට්ඨානේ වැදගත්කම අපේ මේ ආර්ය ප්‍රතිපදාව පිරීමට තියෙන අදාළත්වය තමයි මේ පැහැදිලි කළේ. ඉතින් හොඳයි අපි සූත්‍රයට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා මේ අපි මහා සතිපට්ඨාන දේශනාවේ සෑහෙන දුරක් පසු කරගෙන අවිල්ල තියෙන මේ සාකච්ඡා මාලාව තුළ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා දක්වාම ඇවිදින් තියෙනවා. අපි මේ වේදනානුපස්සනා සමගම මේ සංඥා භාවනාව කොටසක් ඉදිරියට ගත්තා. දස සංඥාවක් සාමාන්‍යයෙන් අපේ දහමේ උගන්වලා තියෙනවා. ඒවා තැන් තැන් වල බුද්ධ දේශනාවල 1 2 3 4 වශයෙන් දේශනා කරලා 10ම ගොනු වෙලා තියෙන තැනක් හැටියට අපිට හමු වෙනවා ගිරිමානන්ද සූත්‍රය. ඉතින් යනවා අපි ගිරිමානන්ද සූත්‍රයත් මෙතෙන්දී මේ ලං කරගත්ත, කිට්ටු කරගත්ත අපේ මේ සාකච්ඡාවට. ඉතින් ගිරිමානන්ද දේශනාව තුල මේ සංඥා 10ම ඇතුළත් වෙලා තියෙනවා. බුදුජන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ තැන්වල දේශනා කරපු සංඥා එක ගුණයක් හැටියට එතන අපිට හමු වෙනවා. ඒක නිසා අපි මේ දේශනාව ඉදිරියට ගත්තේ ඒක. ඒ අනුව කල්පනා කරලා බලපුවාම අපි මුල් සංඥා හතර අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා තුලින් විශේෂයෙන්ම මේ නාම රූප ධර්ම වල තියෙන යථා ස්වභාවය ප්‍රකට කෙරුවා. මේ සංඥා හතරෙන් අනිත්‍ය සංඥාවෙන් පංචස්කන්ධය තමයි මෙතෙන්දී. ගත්තේ රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති. ඉතින් මේ සුපංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති කියලා බුදු පියාණන් වහන්සේ අපේ අවධානය යොමු කළේ අවධානය යොමු කරන්නේ මේ පංචස්කන්ධය පිළිබඳ. මම හිතනවා අපිට පංචස්කන්ධය ගැන අවබෝධයක් තිබෙනවා. අපිට අදාළ සාකච්ඡා සම්මන්ත්‍රණ කරලා තියෙනවා. ඒ පිළිබඳ නොඑක් දේශනා අහලා තියෙනවා. ප්‍රායෝගික අත්දැකීම තියෙනවා තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ. දැන් එහි අනිත්‍යතාවය ප්‍රකටයි. ප්‍රකටයි කියලා කියන්නේ නිකන් ඒක න්‍යායික දැනුමක් විදිහට නෙමෙයි අත්දැකීමක් හැටියටම මේ අපේ පංචස්කන්ධයේ යථා ස්වභාවය අපිට ප්‍රකටයි. ඒ වගේම අනත් සංඥාවේදී මේ පංචස්කන්ධේ ක්‍රියාත්මක වීම හැටියට අරගෙන අජත්ත බහිද්දා වශයෙන් මේ ඒ ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව එහි අනාත්ම ස්වභාවය පෙන්වනවා. දක්වමු නත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධානත්තා දානං අනත්තා ගන්ධානත්තා ජීවානත්තා රසානත්තා කායෝනත්තා පොට්ටබ්බානත්තා මනෝනත්තා ධම්මානත්තාති කියලා චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කියලා. මේ ආයතන බවටපත් වෙන්නේ අර අපේ නාම රූප ධර්ම ටික නාම රූප කට්ටලේ පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තමයි ආයතනේ බවටපත් වෙන්නේ. ඇහෙන රූප බලනෝ නැත්නම් බැලෙනෝ. කනේ ශබ්ද අහනෝ නැත්නම් ඇහෙනෝ. නාසයෙන් දිවෙන් කයෙන් ගඳ රස පහස විඳිනවා නැත්නම් විඳ වෙනවා. මනසෙන් කරුණු වටහනවා නැත්නම් වැටහෙනවා. ඉතින් මේ විදිහට මේක ක්‍රියාත්මක අවස්ථාව ආයතන අවස්ථාව. එතකොට කන්ද විදිහටයි ආයතන විදිහටයි අරගෙන අ තෙන්නනෝ මෙහි අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය. අනිත් එක විල ඕනෑම වෙලාවක ඕනෑම තත්යකටපත් වෙන්න පුළුවන් කියලා. වෙනස් වීමට නියමිතයි. අනත්ත කිව්වේ අපි කැමති විදිහට කැමති ආකාරයට මනාප ආකාරයට පවත්වන්න බෑ කියන එක. අනිත්‍ය සංඥා අනත් සංඥා. ඊළඟට අසුභ සංඥාවට ඇවිල්ලා ඒ අපේ රූපකාය මුල් කරගෙන එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය අර සුභ වශයෙන් ගන්න දේ ඒකේ අනිත් පළුව අනිත් කොටස පටිගූලය ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඒකත් පැහැදිලි කරා ඒක අර පටිගූල මනසිකාරයේදී දක්වමු විදියමයි ඒකිනුත් අපිට රූපස්කන්ධයේ යථා ස්වභාවය තවදුරටත් ප්‍රකටයි ඊළඟට ආදීනව සංඥාවට ඇවිල්ලා හේත් රූපකාය මූලික කරගෙන ඒකේ තියෙන විවිධ අස්සාද ස්වභාවයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය ආදීනවයි කියලා කියන්නේ. ඒ රූප ධර්ම වල අස්සාද ස්වභාවයක් තියෙනවා. ඒ අස්සාද ස්වභාවය විතරක් දකින එය එය පසුපස හඹා යන, එයම ඉල්ලන, එයම ප්‍රාර්ථනා කරන සත්වයට බුදුරජාන් වහන්සේ මේකේ ආදීනවයක් දෙන්නා. එතකොට තමයි අර අත්වශයෙන්ම ප්‍රඥාවන්ත වෙන්නේ. අස්සාදේ විතරක් දකිනකම් සත්‍යයේ ප්‍රඥාවන්ත නැහැ. ඒක නිසා ආදීනවයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් අස්සාදේ ආදීනවේ විතරක් නෙමෙයි පෙන්වන්නේ නිසරණයක් පෙන්වනවා. මේ තුන්වෙනි පියවර ඊටාම විශිෂ්ට එකක්. ඒක හරි සියුම් එකක්. අස්සාදේ ආදීනවය කියන්නේ ගොරෝසු එකක්. ඕලාරික එකක්. නිස්සරණේ සුකුම එකක්. කුසලය. අස්සාදේ දැකීම ආදීනවේ දැකීම කියන දෙකම දැක්කොත් කුසලයි. එකක් දැක්කොත් අකුසලයි. දෙකම දැක්කොත් කුසලයි. ඊට පස්සේ දෙකම දැකලා දෙකටම අනිශ්චිත වෙලා වාසය කිරීම තමයි නිසරණ කියන්නේ. නිසරණයට එනකොට අදි කුසලේ. අර දෙක තියෙනවා. අස්සාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා. හැබැයි අස්සාදේ ඇලෙන්නේ ආදීනවේ ගැටෙන්නේ නැතුව අනිශ්චිත විහරණය තමයි අනිශ්චිත වාසය තමයි විසරණ කියලා කියන්නේ. ඒක අදි කුසලය. එතකොට මේ එතෙන්ට එන්න අපිට බුදු පියාණන්සේ මඟ පෙන්වනවා. අස්සාදක් තියෙනවා, අදීනවක් තියෙනවා, ස්කන්ධක් තියෙනවා, ආයතනක් තියෙනවා. ඒව නැතුව නෙමෙයි. ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒවයි ස්වභාවය තේරුම් ගන්න, තේරුම් අරගෙන ඒවට එහෙම පවතින හරියට. නෑ පවතින හරින වර්තමාන මොහොතේ අස්සාදේ තියෙනවා නම් අස්සාදේ තුල ඉන්න. ඒ කියන්නේ ආස්වාදේ කරන්න තියෙන කාර්යය. උගෙන් බැහැර වෙන්න දෙයක් නෑ. ආදීන වෙනන් තියෙන වර්තමානයේ තුල ඉතින් ආදීන වේටපත් වෙනවා. ඒකෙන් එන ඒකෙන් ඇති කරන කටුගත්තේ දුෂ්කරතාවයේ ඉතින් ඉඳින්න වෙනවා. ඉතින් ඒක නොගැටි ඉන්න. ඒකයි දෙන්න. ඉතින් නොගැටි නොඇලී නොමුලාව සිටීම තමයි මේ නිස්සරණ අවස්ථාව. මේ නිස්සරණයම තමයි අපි අනිශ්චිත කියන්නේ. සතිපට්ඨාන දේශනාවේදී අනිශ්චිතෝච විහෙරති කිව්වේ ඒකම. ඉතින් ඒක අදි කුසලේ. අදි කුසලේ. අර අස්සාදයයි ආදීනවය දෙක අවබෝධ කර ගැනීම කුසලේ. එකක් විතරක් දැකීම අකුසලයි. දෙකම වටහා ගැනීම කුසලයේ දෙකම වටහාගෙන දෙකටම අනිශ්චිත වීම. මේ දෙකේම නොඇලී නොගැටී නොමලා සිටීම අදි කුසලයි. ඒත් නිවනේ තියෙන්නේ නිතරම අදි කුසලයි. ඒකයි ස්වභාවය. මෙතු ওই විදිහට ආදීනවයක් වෙනවා අපිට. බුදුරජාණන් වහන්සේ ආදීනව සංඥා ඉතින් ඔය මුල් සංඥා හතර දැන් අපි දන්නවා සංඥා කියලා කියන්නේ අපේ අවබෝධයේ ගැඹුරු තලයකට ගෙනීම. ඉතින් මුල් සංඥා හතර කතා කරනකොට අපිට නාම රූප ධර්ම වල යථා ස්වභාවය ප්‍රකට වෙනවා. ගැඹුරින් අවබෝධ වෙනවා. ඊට පස්සේ පස්වෙනි එකට දක්වලා තියෙන්නේ පහන සංඥා. පහන කියන්නේ මේ නාම රූප ධර්ම පිළිබඳ යම් අකුසලයක් තිබ්බන අනවබෝධයක් වැරදි භාවිතයක් වැරදි සිතුම් පැතුම් රටාවක් වැරදි චර්යා රටාවක් තිබ්බනම් ඒක බැහැර කිරීමටයි පහන කියලා කියන්නේ. එතකොට එහෙම එකක් තියෙනවා නම් uppannam කියනකොට uppannam කාම විතක්කම් uppannam ව්‍යාපාර විතක්කම් uppannam මෙහිසා විතක්කම් ආදී වශයෙන් දේශනා කරන්නේ uppann uppanne පාපකේ අකුසලයේ ධම්මේ කියලා. එහෙම හට හට ගන්නවා නම් හටගෙන තියෙනවා නම් තවදුරටත් මේ පංචස්කන්ධය ගැන සලායතන ගැන නාම රූප ධර්ම පිළිබඳව එහෙම යම් අකුසලයක් හටගත්තන නාදිවාසේති පජහත විනෝදේති බැන්ති කරෝති අනුභවංගමේති කියලා හරිම අපූර්වට ඒ දේශනාව කරලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. ඒක බැහැර කරනවා. ඒ බැහැර කරන්න තරම් දැන් ඥානයක් තියෙනවා. අර මුල් සංඥා හතර පහු කෙරුව හරියට අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහ කරුවොත් ඇත්ත වශයෙන්ම පහ කරන්න තරම් අකුසල විතරකයක් පාපක අකුසල විතරකයක් නැති තරම් කොහොම නමුත් චිත්තානුපස්සනාව තමයි අපි එතෙන්දි චිත්තානුපස්සනාව ගන්න ඒකයි චිත්තානුපස්සනාව පුහුණු වෙලා බලනෝ තමා තුළ එවැනි පාපක අකුසල විතරක තියෙනවද මේක බලා ගන්න වෙන්නේ චිත්තානුපස්සනාවෙන්නේ පාපක අකුසල විතක්කා කියන්නේ අපේ සිතිවිලි. පාපී අකුසල සිතිවිලි. සිතිවිලි දකින්න පුරුදු වුණු කෙනාට එහි මේවා තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඒකයි අපි එතෙන්ට එනකොට චිත්තානුපස්සනාව. ඉතින් චිත්තානුපස්සනාව වඩලා අපි බලමු. එහෙම දේවල් තියෙනවද? තියෙනවා නම් ඉතින් ඒක බැහැර කිරීම තමයි එතන ඉඳලා යන්නේ. එතන ඉඳලා තියෙන සංඥා පහ විරාග සංඥා, නිරෝධ සංඥා, අනාබිරති සංඥා, අනිච්ඡා සංඥා සහ ආනාපාන සති කියලා තව පහක් තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ අර 6 7 දෙකේ. විරාග සංඥා, නිරෝධ සංඥා. දෙකම එක එක එක ආකාරයක දේශනා කරලා තියෙනවා. ඒ අර පහාණය කෙරුවම අපි තුල ඇති වෙන මේ නිවීම ඒ සැනසීම එහි ස්වභාවය තමයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකට කරන්නේ පැහැදිලි කරන්නේ එහි ස්වභාවය ඒතං සන්තං ඒතං පනීතං ශාන්ත ප්‍රණීත තත්ත්වයක් කලබල ගතියක් නෙමෙයි. අප්‍රසන්න ගතියක් නෙමෙයි. ප්‍රසන්න ගතියක්. සංසොම් නියුණු සැනසුණු ගතියක්. යදිදන් කොහොමද කිව්වොත් සබ්බ සංකාර සමතෝ සබ්බෝ ගතිපටිනිස්සග්ගෝ සංහප්පයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඔන්න නිවනේ ස්වභාවය. ඉතින් අපි තවදුරට මේ මේ සංඥා දෙකින් විරාග සංඥා වෙනුත් නිරෝධ සංඥා වෙනුත් අපි අවබෝධ කරගන්නේ නිවනේ ස්වභාවය. මම පහුගිය සාකච්ඡාවේදී මතක් කළා දැනටමත් අපි ළඟ නිවන තියෙනවා. සෑහෙන පමණකින් නමුත් ඒක භුක්ති විඳින්න නැති ගතියක් තියෙනවා අපේ. ඒ මොකද අර අපි සංසාරෙම හුරු වෙලා තියෙනවා ලැබිච්ච එක පැත්තකට දාලා නොලැබිච්ච එකට මේ ගතු කියන්නේ. අනේ මට අහවල් එක නෑනේ. මේ තියෙනවා සමහර දේ බොහෝ දේ තියෙනවා ඒක පේන්නේ නෑ. එහෙම නැත්නම් තේරෙන්නේ නෑ, වැටහෙන්නේ නෑ. බොහෝ දේ තියෙනවා. ඒකේ තියෙන දේ දකින්නේ. මේක භුක්ති විඳින්නේ නැහැ සමහර. අර නොලැබුණු දෙයට දුක් වෙන ගතියක් මනුස්සයාගේ තියෙනවා. ඒක සත්ව ගතියක් ඉතින්. සත්ව ගතිය. සමහර වෙලාවට නොලැබුණු දේ පස්සේ පැන්නීමෙන් අර ලැබුණු දේ අහිමි කරගන්න අවස්ථාවලුත් තියෙනවා. එහෙමත් තියෙනවා. ඒක නිසා නිබ්බුතින් බොඤ්ජමානා කියලා සතන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සංඝ ගුණයක් අපි එදා මතු කෙරුවා. ඉතින් ඒක නිසා මේ නිබ්බුතිය Taman ළඟ තියෙනව නේද? මේ නිවීම මේ සැනසීම මා ළඟ දැනටමත් තියෙනව නේද කියලා ඒ දැක ගැනීම මහා කුසලයක්. එහෙම එකක් දැනටම තියෙනවා කියලා. ප්‍රඥාව වැඩිලා තියෙන සෑහෙන ප්‍රමාණයකින්. ඉතින් ප්‍රඥාව වැඩුණාම අපි ඉන්නේ කොච්චර නිවීමකින්ද කියලා බලන්න. මේ අපි දුෂ්ප්‍රඥ කාලේ හිතපු විදිහ, කල්පනා කරපු විදිහ, ප්‍රාර්ථනා කරපු විදිහ ඒවයින් ක්‍රමයෙන් නීතිය. ඒ වගේම අපේ සීලේ පැත්ත සකස් වෙලා අපේ චාරිත්‍රාත්මකාංශයේ වාක් සකස් වෙලා තියෙනවා. අපි අපිට මතකයි අපි ඉස්සර කරපු දුස්චරිතවත් දේවල්. දැන් අපි ඒක කරන්නේ කරන්නේ නැත්තේ කාටවත් බය බය නෙමෙයි. මේ නැතුව කාගෙන්වත් ගරු බුහුමනක් ලබා ගන්න නෙමෙයි අපි දන්නවා. ඒක නිෂ්ඵලයි අර්ථ ශූන්‍යයි. ඒක අකුසලය කියලා අපි බොහොම අපූර්වට ඒකෙන් අයින් වෙලායි. ඉතින් එතන එතන මහ වටින දෙයක් තියෙනවානේ. ඒ ඇයි ඒක භුක්ති නොවිඳින්. එහෙම තියෙන. ප්‍රඥාව තියෙන, සීලය තියෙන, සමාධිය තියෙන. දැන් වෙනදා වගේ අපේ හිත් කලබල වෙන්නේ නැහැ. ඉස්සර නම් පොඩි දෙයකත් අර අ සල් ගහ යට හිතේ හාවෝ වගේ ආවා වගේ අපි ඉස්ස පොඩි දෙයකට ලෝකෙ පෙරලෙන්න තරම් කලබල වෙනවා ලෝකෙ පෙරලගෙන එනෝ කියන තරම් වගේ කලබල වෙනවා ඒ මොකද ඒ අවබෝධය නැති කා දැන් ඉතින් අපි හාවන්ගේ මට්ටමින් සිංහයන්ගේ මට්ටමට ඇවිල්ලා තියෙනවා එතකොට ඉතින් අපි දන්නවා මෙතන මේ තල් ගහයට ඉන්නකොට ඉතින් දෙලි ගෙඩිය වැටෙන්න පුළුවන් සල්ලස්සට ඉතින් ඒකට සද්දයක් එනවා කියලා. ඉතින් ඕකේ කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට දැන් අපි අර සිද්ධි එහෙමම වෙනව ලෝකේ. ඒව නොවනවයි කියන්න බෑ. අපි නිවන් දැක්කට මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් නතර වෙන්නේ නැහැ. අපි ප්‍රඥාව සීල සමාධි දිනු කරගෙන ඒව එහෙමම වෙනවා. අර උපමාවෙන් කිව්වොත් ඉතින් තල්ගස් යට මේ බෙලි ගස්යට කල් ගස් තියෙනකන් ඒ වගේ ගෙඩි අතු වලට වැටෙනවා. වැටෙනවා නම් සද්ද එනවා. මොකද ඒවා හේතුඵල ධර්මතාවනේ. අපේ ජීවිතේ බොහෝ දේ සිද්ධ වෙනවා. ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාසයට, දිවට, කයට දැනෙනවා. ජරා ව්‍යාධි මරණ අපිට මුණ ගැහෙනවා. අප්පිය සංපයෝග වෙනවා, පිය විප්පයෝග වෙනවා, ඉච්ඡාලාභ වෙනවා. ඕවා තමයි කම්පනීය දේවල්. ඒ වුණාට දැන් අපි ඒව ධර්මදා හැටියට අවබෝධ කරගන්නේ කියන නිසා ඒවා කම්පා වීමක් නැහැ. ඉතින් ඔය විදිහේ සමාධි තත්වයකුත් තියෙනවානේ. ඔය විපස්සනා සමාධිය අපි අවබෝධය තුලින් ගිහිල්ලා සංසුන් වෙලා ඉන්නේද? එහෙනම් ඒක භුක්ති විඳිනවා. මම කොච්චර සංසුන් වෙ ඉන්නවද මේ දේවල් හමුවේ? ඉස්සර මේවා දැක්කම ඇහුවම වින්දම වාර්තා වුණාම කොච්චර කලබල වෙනවද? නොසන්සුන් වෙනවද? දැන් මේ හැම දෙයක්ම ධර්මතාවක් විදිහට එම මොහොතේම වැටහෙනවා පැහැදිලි. ඉතින් ඔහොම දෙයක් නැද්ද? තියෙනවා. ඉතින් අපි එදා කතා කළා ඒක නිසා මේ ආර්ය ශාවකව හැටියට අපි දැනටමත් සෑහෙන නිවනක් සාක්ෂාත් කරගෙන තියෙන නිවීමක් සැනසීමක් ඒක දැන් භුක්ති විඳින අය බවට පත් වෙනවා. ඒක භුක්ති විඳිනවා නම් ඉතිරි ටික සාක්ෂාත් කරන්න හරි ලේසි. අතට ලැබිච්ච නිවන භුක්ති විඳින අය බවට පත් වෙනවා. නැත්නම් සමහර අය ඒක මට අරක නෑ මේක නෑ සෝවාන් නෑ සකදාගාමි නෑ අනාගාමි නෑ අරිහත් නෑ ප්‍රථම ධානයේ නෑ ဒုတိ ය ධානයේ නෑ ඕවා තමයි ඔළුවේ තියෙන්නේ. මේ අර පොත්වල තියෙන එක එක ඒවා අරක නෑ මට මේක නෑ කියලා. මේක නෙමෙයි දැනටමත් මේ කුසලය වැඩිලා තියෙන සෑහෙන ප්‍රමාණයක. ඒක දිහා බලන්න ඕන. අර්ථමානෝ. ඒ නිවන භුක්ති විඳින්න ඕන. ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන. ඉදම්පි සංගේ රතනම් පනීතා. මේක තමයි සංගරත්නයේ තියෙන කොලිතියක ගුණයක්. විශේෂත්වය වැදගත්කම. ඒ අපි සංඝ රත්නය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසට තමයි ඊස භගවතෝ ශාවක සංඝෝ කියු. වෙන කාටවත් නෙවෙයි. ඉතින් අපි සිව් පිරිසම ඔය නිබ්බුතිය මුංජමාන ඒ නිබ්බුති නිවීම ඒ සැනසීම භුක්ති විඳින අය භුක්ති විඳින්න ඕන එතකොට මේ නිවීමේ සැනසීමේ ස්වභාවය වැටහිලා මෙහි තියෙන ශාන්ත ප්‍රණීත බව ඒතං සන්තං ඒතං පනීතං කියන එක අර බුදුහාමුදුරන්ගේ වචනේ අපිට ප්‍රකට වෙන්නේ අපතුලේ මේ ශාන්ත බව මේ ප්‍රණීත බව තියෙන්නේ අපතුල මම තුල Taman තුල තියෙන හැබැයි ඒක ඒකට හිත යොමු කෙරුවොත් හිත දැම්මොත් ඒක ගැන සතිමත් වුණොත් විතරයි ආ එහෙම එකක් තියෙනවා නේද මාතුල කියලා ප්‍රකට වෙන්නේ. ඉතින් ඔහොමයි සන්තම් පනීතං වේ සාන්ත ප්‍රනීත බව ඇති වෙන්නේ කොහොමද කියලා අතෙන්දි අර සංඥා දෙකේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා සංකාර සමතෝ උපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ කියලා යම් කිසි කාරණා පහක් කියනවා. ඉතින් ඒ පහ තමයි අපි මේ දිනවල අවධානයට ගනිමින් සිටින්නේ. අපි කලින් සාකච්ඡාවේ සංකාර සමතෝ කියන කාරණේ පැහැදිලි කරා. අද අපි ටිකක් උපදීපටි නිස්සග්ගෝ කියන තැනට හිත යොමු කරමු. උපදි කියන්නේ උපාදාන කියන ස්වභාවය. උපාදාන කිව්වම ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් උපාදාන කියන වචනේ සිංහලෙන් අපි පරිවර්තනය කරලා තියෙනවා දැඩිව ගැනීම කියලා තමයි හුඟක් පරිවර්තනවල තියෙන්නේ. ඉතින් නමුත් මේකේ හොඳ පරිවර්තනයක් වෙන්නේ මම දකින්නේ වරදවා ගැනීම කියන එක. වරදවා ගැනීම ඒක ඇත්තටම දැඩිව ගැනීමක් වරද්ද ගත්තම ඉතින් ලිහිල් දැඩි බවක් නැහැ. ඒක කොහොමටත් ඉතින් වරදවා ගැනීමක්. උප ආදාන කියන වචනේ මෙතන තියෙන්නේ. ආදාන කියන්නේ pāli භාෂාවෙන් ගැනීම කියන. අතින් ගැනීම නෙවෙයි. හිතින් ගැනීම, හිතට ගැනීම කියන එකයි. අපි ඕක වටහා ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම කියලා ගැනීම කියන වචනෙට මුලින් අපි තවත් වචනයක් එක අපි පාවිච්චි කරන්නේ වටහා, තේරුම්, අවබෝධ කර කියලා වමයි අපේ වචනේ සිංහලෙන් අදහස්. වටහා ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම කියලා. එතකොට මේ ගැනීම එක ආදාන කියන වචනේත් එක්ක උප කියන පදයක් යොදලා තියෙනවා. උප ආදාන. මේ මේ පද දෙක සංදි වුණාම තමයි උපාදාන වෙන්නේ. පද සංදී. එතකොට මේ ගැනීම උප කියන වචනයෙන් අදහස් කරන්නේ අත් වශයෙන්ම අර තියෙන විදිහට නෙවෙයි වරදවා ගැනීම විකෘති විදිහට ගැනීම කියන එකයි ඒකේ අදහස. පංචස්කන්ධය තියෙන විදිහට ගත්තොත් ආදාන වරදවා ගත්තොත් උපාදාන. එහෙනම් එතකොට පංචස්කන්ධය ඇති සැටියෙන් පවතින ආකාරයෙන් ඒක දැකීම, ඒක පිළිගැනීම, ඒක විවහාර කිරීම ආදාන. විකෘති විදිහට ගත්තොත් ඒක උපාදාන. එතකොට මේ උපාදාන කියන වචනේ තියෙන්නේ තදින් ගැනීම, දැඩිව ගැනීම කියන අර්ථෙත් දීලා තියෙනවා අපේ ධර්ම සම්පදාය. එහෙම නැතුව නෙමෙයි. නමුත් ඇත්ත වශයෙන් මේක වරදවා ගැනීම විකෘති ආකාරයෙන් ගැනීම කියන අදහස වඩා යෝග්‍යයි කියලා මට තේරෙන්නේ මගේ අත්දැකීමේ හැටියේ. තවත් පැහැදිලි කරොත් අනිත්‍ය දේ නිට්ටය විදිහට ගැනීම. එතකොට එතන තියෙන එක්තරා විකෘතියක්. මේ දේ අනිත්‍යයි. පංචස්කන්ධය අනිත්‍යයි නමුත් නිට්ටය විදිහට ගන්න. ඉතින් දැන් එහෙම ගන්නෙ නෑ අපි. මොකද අර අනිත්‍ය සංඥාව දැන් වඩලානේ තියෙන, වැඩිලානේ තියෙන එතන. ඊළඟට අනාත්මදී ආත්ම විදිහට ගත්තොත් හිතාගත්තොත්, තේරුම් ගත්තොත්, වටහා ගත්තොත් අන්න විකෘතිය. දැන් අපි එහෙම නෑ මොකද අර අනාත්ම සංඥාව වැඩිලානේ තියෙන්නේ. මේ චක්කසෝත ගාන ජීවහා කාය මන කියන ඒවා ඊවට අදාළ අනුරූප ආරම්මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා අපි කැමති ආකාරයට මනාප විදිහට පවත්වන්න බෑ කියන එක දැන් අවබෝධ වෙලා තියෙනවා අවබෝධ වෙලා තියෙන කෙනා වැරදි විදිහට ගන්නෙ නෑ උපාදානය උපආදානය කරන්නේ නෑ උපාදානය කරන්නේ. ඉතින් වැරදි විදිහට වැරදි ආකාරයට ගැනීම අටහා ගැනීම තේරුම් ගැනීම අවබෝධ කර ගැනීමයි මේ උපාදාන කියන ස්වභාවයෙන් තියෙන. එතකොට නිවනේ ලක්ෂණය තමයි උපදී පටිනිස්සග්ග උපාදාන කිරීමක් නැහැ. උපාදාන කරගෙන තියෙනවා නම් ඒක අත්හැරලා තියෙන්නේ අත්හැරිලා තියෙන්නේ. අවබෝධයට එනකොට මුල් සංඥා හතරට එනකොට උපාදානයක් තිබුණා නම් ඇත්ත වශයෙන්ම අත්හැර. ඕනනම් අපි භාවනා යෝගින් හැටියට නැවත අපිව පරීක්ෂාවකට භාජනය කරන්න පුළුවන්. මම මේ ඇහැ කන නාසය දිවකය මන කියන ඒවා මං කැමති විදිහට මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් කියන හැඟීමක් මගේ තියෙනවද කියලා. එහෙම පවත්වන්න උත්සාහයක් මම ධර්මයෙන් සිටිනවාද මගේ ජීවිතේ කියලා ඕන්නම් නැවත පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන්. එහෙම කරන එක හොඳයි. භාවනා යෝගින් හැටියට අපි මේ අපි ගැන අදි탁සීරුවකට නොආ යුතුයි කියලා අපි නිතරම කියලා තියෙනවා. එහෙම අදි탁සීරුවකට එන්නේ අපි නැවත පරීක්ෂා කර බැලීමක් කරමු. ඒක කෝකටත් හොඳයිනේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔය කය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ නැවත නැවත කරන්න පුරුදු වෙලා තියෙනවනේ හුඟක් අය. ඒත් වශයෙන්ම හොඳ හොඳයි කියලා මට තේරෙනවා මම මේ භාවනා ක්ෂේත්‍රය කියන්නේ නිකන් බලන මොකක්ද ඒකට කියන්නේ ටික කාලයකට ගිහිල්ලා ඉතින් මොනවා හරි ආබාධිත තත්වයක් අසනීප තත්වයක් අනුසය වශයෙන්වත් අනුසය කියන වචනේ කියන්න හොඳ නැහැ දෙන්න මේ නිකන් ආරම්භක මාත්‍රයෙන්වත් මේ ශරීරයේ මේකක් තියෙනවද කියලා නිකන් සොයා බලන්න. බොඩි චෙකප් එකක් කරනවා කියලා කියන්නේ එහෙම පුරුද්දක් තියෙනවා. මේ මොකටද අර මේ හැඬවිලාවත් ලෙඩ රෝගයක් තියෙනවද නැත්නම් ලෙඩ රෝගයක ආරම්භයක් සනිටුවන් වෙනවද කියලා ඒකෙන් එක්තරා ආකාරයකට ඉතින් අදාළ විශේෂඥ වෛද්‍යවරු කවුරු හරි වේවා ඒ පරිේශනාකාරවලට අපේ ශරීර කොටස් දුන්නම යන්ත්‍ර සූත්‍ර වලට මේ ශරීරයේ වාජනය කෙරුවම ඉතින් ඒ විද්‍යාවන්ට ඒ ශාස්ත්‍රයන්ට අනුකූලව ඉතින් ඒගොල්ලෝ කියන ඔන්න දැනට මෙන්න මේ වගේ රෝගී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ ආරම්භක අවස්ථාවේ පවතින්නේ දැන් මේ මේ ප්‍රතිගර්මයේ කරුවොත් වඩා පහසුවෙන් මේක පාලනය කරගන්න පුළුවන්. ඉතින් එවැනි වැඩ පිළිවෙලක් අපේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙනවා. මම මේ උදාහරණයක් කියන්නේ. ඒ වගේ අපේ නිතර නිතර අපේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සුදුසුයි. දැනටමත් අපි ඔය අනිත්‍ය අනාත්ම අසුභාදීනම විපරිණාම සමුදේවය පටිච්චසමුප්පන්නව වැනි ගැඹුරු ධර්මතා අවබෝධ කරගෙන ඉන්නේ තේරුම් අරන් ඉන්නේ. නමුත් ඉතින් නිතර තමන් පරීක්ෂාවට භාජනය කිරීම සුදුසු. මම මේ ඇහැ කරනාසය දිවකය මන මේවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේවා පිළිබඳව නිත්‍ය සංඥාවක ආත්ම සංඥාවක ඉන්නවද එතකොට තමයි තමන්ගේ නිබ්බුතිය නිබ්බුතියක් මෙතන තියෙනවද නැද්ද කියලා තමන්ට ප්‍රකට වෙන්නේ තේරුම් යන්නේ අවබෝධ වෙන්නේ එහෙමයි. ඉතින් අපි එවැනි පරීක්ෂාකාරී බවක යෙදෙන්නවා. මම හිතනවා මේ රාතන් වහන්සේලා පවා එවැනි දෙයක යෙදුණා කියලා. මේ මහා පුරිස විතර්ක දේශනා කරන අවස්ථාවල එවැනි ඉඟියක් අපිට පේන්න තියෙනවා. මහා පෞරුෂවල හැටි එහෙමයි. තමන් ගැන සොයා බැලීමක් තියෙනවා. මහා පෞරුෂවල. එහිමයි ඒගොල්ලෝ මේ පෞරුෂය පවත්වගෙන යන්නේ. මහා පෞරුෂය කියලා කියන්නේ මේ නිකලෙස් පෞරුෂය. වැරදි හිතුම් පැතුම් නැති වැරදි වැටහීම් නැති වැරදි කාය වචී චර්යාවන් නැති පෞරුෂයකටයි මහා පෞරුෂය කියලා කියන්නේ. මහා පුරිසෝ කියලා මේ අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මහා පෞරුෂවල. ස්ත්‍රී වේවා පුරුෂ වේවා කුඩා වේවා ලොකු වේවා නුගත් වේවා උගත් වේවා ඒ ඒක නෙමෙයි ඒකෙන් නෙමෙයි පෞරුෂයම අනින්නේ බුදුදහමේ මේ ත්‍රිවිධ චර්යාව කාය වාක් මනෝ ත්‍රිවිධ චර්යාව තුලින් තමයි මහා පෞරුෂමයි මහා පෞරුෂයක් පවත්වාගෙන යන්නේ ওই විදිහට ওই විදිහට ඉතින් ඒක නිසා අපි නිතර පරීක්ෂා කර බැලිය යුතුයි මේ උපාදාන ගතිය තියෙනවද කියලා. උපදි තියෙනවද කියලා. උපාදාන කරගත්ත නිසා උපදි කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. උපාදාන කරගන්නේ මොනවද? මේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන දේ. වෙන දෙයක් නෙවෙයි. ඒ ඒ ගෝචර වෙන ගෝචර කරගන්නා වූ ඉන්ද්‍රිය හැකනාශේ දිවකයි. නැත්තම් මේවා ක්‍රියාත්මක වීම ආයතන. ක්‍රියාත්මක වීමෙන් ගොඩ ගැහෙන දේ කන්ද. ඌව තමයි උපාදාන කරගන්නේ. එහෙම. ඉතින් අපි ඒව පරික්ෂා කර බලන්න ඕනේ. බලද්දී උපාදානය තිබේ නම් ඒක තියෙන බව නැත්නම් ඇති බව දැනගන්න පුළුවන් වෙන්නේ අපිට. මම මේක වරදවාගෙන තියනව නේද? දැඩිව අරගෙන තියනව නේද? කියලා වෙන කෙනෙක් කිව්වට ඒක එච්චර වළංගුතාවයක් නැහැ. ඒක අපිම දැක්කොත් ආ ඔව් මම මේක වරදවා අරගෙන තියනවා නේද කියලා. එතකොට Tamanට අවංක වෙලා Tamanට පුළුවන් මේ උපාදාන නිරෝධය කරගන්න නිරෝධ. අර තියෙන අකුසලයේ ගිවා දැමීම. තියෙන අකුසලයේ අයින් කිරීම. මේ නිරෝධ සත්‍ය චතුරාර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍යය පැහැදිලි කරන්නේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝපටි නිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා. මේ වචන බලන්න. එතන ගත්තෙත් මේ සංහාව. සංහා පත්‍යානේ උපාදානං වෙන්නේ. සංහාව ගත්තේ. උපාදානයේට මුලින් පුරුක. ඊට මුලින් තියෙන පුරුක ගන්න. එතකොට තස්සායේව තණ්හාය. අශේෂ විරාග නිරෝධෝ ඉතිරි නැතිව මේක නිමා කිරීම. ඡාගෝ අතහැර දැමීම. පටිනිස්සග්ගෝ පැහැර කිරීම. මුත්‍ති මිදී මනාලයෝ ආලේනු කිරීම. ඒ තියෙනවා නම් තමයි ඒ ටික කරන්න තියෙන්නේ. යන්න නිවීම අන්න. එතන තමයි ඒතන් සන්තන් ඒතන් පණීතන් තියෙන්නේ. දැන් අපි කරන්නේ මේ ටිකක් වෙනස් කාර්යයකට මම මේ ඔබේ අවධානය යොමු කරලා තියෙන්නේ. මේ විරාග සහ නිරෝධ සංඥා දෙකේ. ඒව නිබ්බුතිය ගොංජමාන. නිවන භුක්ති විඳිනාය බවට පත් වෙන්න ඕනේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඕවයි. උපාදාන තියෙනවනේ. උපාදානය සොයා ගන්න පුළුවන්. අතහරින්නත් පුළුවන්. ඒ තරම් ප්‍රමාණවත් ප්‍රාමාණික ඥානයක් තියෙනවා. හැකියාවක් තියෙනවා. කොහොමවත් තියෙනවා. කොහොමද අපි අතහරින්නේ? විදර්ශනාවෙන්. මේ යථා ස්වභාවය අපි මෙනෙහි කරා. මං අල්ලගෙන තියෙනවනම් මොකක් හරි දෙයක් මම ඒක තමයි කමටහන් කරගන්නේ. ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් අල්ලගෙන තියෙනවා නම් ඒක තමයි විදර්ශනාවේදී කමටහන්. මේ ද්‍රව්‍ය මේ භාණ්ඩය මේ වස්තුව නිට්ටයද? ආත්මද? අවිපරිණාමීද? මේවා ඇති වෙනෝ විතරද ඇති වෙලා තියෙන මේවා නිමාවක් නැද්ද මේ? මේක හේතුඵල ධමයක් නොවේද? කියලා විමසා බැලී. මොකද අර විමසා බලන්නේ අර උපාදානීය වස්තුව. අපි ඔබ කතා කරා උපාදානීය ධර්ම පිළිබඳව උපාදාන සූත්‍රයක් මම කලින් අවස්ථාවේ මතක් කළා. ඉතින් ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් නම් අර ඒකමයි කමඨහන කරගන්න වෙන දෙයක් නෙවෙයි. ඒක පාවිච්චි කරන, ඒක දකින, ඒක පරිහරණය කරන, භාවිත කරන හැම වෙලාවෙම ඒකේ යථා ස්වභාවය මෙනෙහි කරනවා. එනත් අපි හිතමු උපාදාන වෙලා තියෙන පුද්ගලයෙකුට කියන්නේ මේ මගේ ස්වාමි පුරුෂයා කියලා, මගේ භාර්යාව කියලා, මගේ දරුවා කියලා, මගේ අම්මා කියලා, තාත්තා කියලා, මගේ යාළුවා, මගේ මිත්‍රයා ආදී වශයෙන් පුද්ගලයා උපාදාන කරගෙන තියෙනවනේ. තියෙනවා නම් අපිට ඒක දැනෙනවා. මම මෙයා කෙරෙහි ටිකක් ඕනවට වැඩි කියලා. ටිකක් මම මෙයා දකිනකොට අහනකොට විඳිනකොට මගේ පොඩි අසාමාන්‍ය ගතියක් ඇතුලෙන් ඇති වෙනව නේද? අන්න ඒතර තියෙන උපාදානීයද? ඕක අපිට දකින්න පුළුවන්. ඕක වෙන කාටවත් පෙන්නලා දෙන්න බෑ. අන්න එතකොට ඒ තැනත්තාම තමයි විදර්ශනා කමඨහන කරගන්නේ. මෙයා නිත්‍යද? මෙයාගේ මේ ගති ගුණ මම මේ මෙයාට කැමති වෙලා තියෙන්නේ. මෙයාගේ මේ ගති ගුණ නිසා. කැමැත්ත විතරක් නෙවෙයි අකමැත්තත් මෙතන තියෙනවා. ආකමැත්ත. එතනත් තියෙන උපාදානයමයි. උපාදානය කියවම අපි දන්නවනේ. ඇලීම, ගැටීම, මුලාව කියන තුනමනේ. උපාදානයටයි අර වරදවා ගැනීම, වැරදි ආකාරයෙන් වටහා ගැනීම, වැරදි ආකාරයෙන් තේරුම් ගැනීම. කියනකොට ඇලීම, ගැටීම, මුලාව කියන තුනම තියෙනවා. සමහර විට අපි උපාදාන කරගෙන තියෙන්නේ ගැටෙන පැත්තේ. ඔච්චරවත් අර පුද්ගලයා එක අර උපාදානයේ තියෙන ගැටෙන ගතිය තියෙන. එතකොට අපි බලන්න ඕන මේ නම මේ මෙයා එක්ක ගැටෙන්නේ ඇයි? එහෙම නැත්නම් මෙයාට ඇලිලා ඉන්නේ ඇයි? මෙයාගේ ගති ගුණයක්, ස්වરૂපයක්, ස්වභාවයක්, චර්යාවක් නිසා. සමායට ප්‍රියමනාප චර්යා ගති ගුණ තියෙනවා නම් ඉතින් අපි ඒ පැත්තෙන් ඇලිලා ඉන්නේ. අනේ මෙයා හොඳයි කොච්චර හොඳ කෙනෙක්ද? මේ වගේ කෙනෙක් නේ ලැබිච්ච එක කොච්චර දෙයක්ද කොහොම හෝම ගිහිල්ලා අන්තිමට දන්නේම නැතුව සංසාරෙත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මෝඩ තැනට එනවා. ඒ තමයි උපාදාන පත්‍ය භව. අන්න භවය සකස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනිත් පැත්තට ගිහිල්ලා තරහට වෛරයට අමනාපයට කෝපයට ගිහිල්ලා එතනත් ඉතින් සංසාරේ මේට වැටිලා සංසාරේ තරහකාරී කරගන්න මට්ටමටම එන උපාදාන පත්‍ය භව. ඉතින් ඒ හිම ඕනේ නැහැ. ඉතින් මේ මිනිස්යාගේ මේ හොඳ ගති ගුණ. ඉතින් එයා දෙන්න තිබුණා. එයා හොඳයි. ඉතින් ඒක එයාට දීලා නිකන්. නරක ගති ගුණ අඩුපාඩුකම් තියෙනවනම් ඒකත් එයාට දීලා නිකන්. එයාගේ හැටි ඉතින්. ඕක අල්ලගන්න බදා ගන්න ඕක වරදවා තේරුම් ගන්න අවශ්‍ය නැහැ. උපාදාන කරගන්න අවශ්‍ය නැහැ. පුද්ගලයා උපාදාන කරන්න ඕනේ නැහැ. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු උපාදාන කරන්න ඕනේ නැහැ. ස්ථාන සමාහිත උපාදාන කරගෙන තියෙනවා. අපි දකින්න ජීවත් වෙන තැන සමහරු. නැත්නම් සමහරු සේවය කරන තැන, සේවා ස්ථාන උපාදාන කරගෙන. එහෙම නැත්නම් තමන් බණ භාවනා කරන තැන සමහර උපාදාන අනේ එතන කොච්චර හොඳ තැනද ලස්සන තැන ෂෝක් තැන අපි ඉතින් බණ භාවනා කරන තැන කරපු තැන කියලා ඒක උපාදාන කරගෙන තියෙන සමහර වෙලාවට ඉන්න සියුම් විදියට තියෙන නැත්තේ නෑ අපිට අපිටත් අපිත් ඒව දැකලා තියෙනවා. දැන් මම මගේ ජීවිතේ එහෙම දෙයක් මම දැකලා තියෙනවා. මම භාවනා පුරුදු වුණේ මට උඟා මේ මේ ස්වභාවය ඇතුනේ අපේ එක්තරා භාවනා මධ්‍යස්ථානය. ඒ අපේ මේ නිලඹ භාවනා මධ්‍යස්ථානය. කාලයක් යනකම් මට තේරුණා මම මේ ස්ථානය උපාදාන කරගෙන තියෙනවා සියුම් විදියට කියලා. වෙන දෙයක් නෙමෙයි මේ ස්ථානයේ සිදුවුණු වෙනස්කම් නැවත නැවත ඒ ස්ථානයට ගිහිල්ලා බලනකොට සමහර වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනස්කම් පිළිබඳව සියුම් අකමැත්තක් වගේ දෙයක් ඇති වෙනව නේද කියලා මට තේරෙනවා. ඒ මොකද? අපි බණ භාවනා කරන තැන අර කාමයේ අකුසලයේ පුද්ගලයා අත හැරියට මොකද අනිත් පැත්තෙන් මේක සියුම් විදිහට උපාදාන කරනවා. හැබැයි ඕක වෙන කෙනෙකුට පෙන්වලා දෙන්න සමාරු. තමන්ම දකින්න. ඒ වගේ අර gedara උපාදාන කරගෙන නැහැ, සේවා ස්ථානය උපාදාන කරගෙන නැහැ. දැන් බණ භාවනා කරන්න ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානය උපාදාන කරගෙන ඉන්නවා වෙන්න. නැත්නම් භාවනා ගුරුවරයා උපාදාන කරගෙන ඉන්නවා. ඒ ගුරුවරයා Tamanට අවවාදම් ශාසනා කරා උපදෙස් දුන්නා. ඉතින් එයා උපාදාන කරගන්න. එයා එයාට කවුරු හරි මොනවා හරි කිව්වොත් ඔන්න අපිට රිදෙන්න පටන් ඇයි? අර පුද්ගලයා උපාදාන කරගෙන. ස්ථානීය උපාදාන කරගෙන. වරදවා ගත්තා. මේ ස්ථානීය නිට්ටයයි ආත්මයි කියන සංඥාවෙන් ගත්තා. ගුරුවරයා නිට්ටයයි ආත්මයි කියන සංඥාවෙන් ගත්තා. ඉතින් වැරදුනේ කොතනද? Tamanට වැරදුනේ. Taman උපාදාන කරේ. මේවා හරී සියුම් දේවල්. මෙවැනි උපදි තියෙනවනම් පටිනිස්සග්ගෝ බුදු පියාණන් වහන්සේ කියන එක නිවනට විශාල බාධාවක්. එතන නිවීමක් නැහැ, එතන සැනසීමක් නැහැ. මේ උපදී අතහරිනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වේවා, භාණ්ඩ හා සේවා වේවා, පුද්ගලයෝ වේවා, ස්ථාන වේවා. තවත් ඉස්සරහට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේවා අතහැරීමෙන් ලබන නිවීමක් සැනසීමක් තියෙනවා. සමහර අය ඒක උපාදාන කරගන්න ඉඩ තියෙනවා. දැන් මේ බාහිර දේවල් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ස්ථාන සේ භාණ්ඩ හා සේවා පුද්ගලයෝ මේවා අනිත්‍ය අනාත්ම වශයෙන් දැකලා ඒව අතහැර යම පුද්ගලයා තුල ඇති වෙනවා ඒතන් සන්තන් ඒතන් පනීතන් ශාන්ත බවක් ප්‍රණීත බවක්. දන්නේම නැතුව ඒක උපාදාන කරන්න ඉඩතියි. ඒක ගැන නිත්‍ය සංඥාවක් ඇති කරගන්න ඉඩතියි. ඒක ආත්ම සංඥාවකට දාගන්න ඉඩතියි. මගේ මේ ශාන්ත බව මේ ප්‍රණීත බව නිත්‍යයි. කියාගල කියලා හිතාගන්න. ඒක සදාකාලිකව තියෙන්න ඕන හැමදාම තියෙන්න ඕන මැරෙනකන් තියෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ආපහු වලේ වැටිලා. ආපහු උපාදානයේද. ඕක සමහර අයට වැටෙන්නේ නැති තැනක්. ඊටාම සියුම් තැනක්. අර නරකෙන් හොඳට ආව හොඳෙන් වඩා හොඳට ආවා වඩා හොඳ එක බදාගත්තා. මොකද්ද වඩා හොඳ එක? නිවන. මේ නිවීම මේ සැනසීම ඒතන් සන්තං ඒතන් පනීතං මේ ශාන්ත ප්‍රනීත තත්ත්වයටපත් වෙලා ඒක බදාගත්තා. ඒක උපාදාන කෙරුවොත්. එතකොට එතකොට වැටෙන්නේ තතෙන්ටම තමයි. එතකොට ඉතින් සාන්ත ප්‍රණීත බව නැතුව යනවා. හේයි. අර සාන්ත ප්‍රණීත බව නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න මනුස්සයට ඕක වෙනස් වෙන වෙලාවක්. ඔය ප්‍රණීත බව වෙනස් වෙනවා සමහර වෙලාවට. ඒක తాවකාලික වශයෙන් වෙන්නේ. අසතියට ගියාම තුට්ටකට අසම්පජඤ්ඤයට ගිය පොඩි වෙලාවකට හරි අර සාන්ත ප්‍රණීත බව ගෙලිහෙනවා. හැබැයි අරක උපාදාන කරගෙන හිටිය කෙනා විශාල වශයෙන් කම්පා වෙනවා. සමහර විට අර <clears throat> කාමවස්තු ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලීය ස්ථාන සිද්ධි වෙනස් වීමෙන් ඇතිවන කම්පණයට වඩා කම්පනය මේ ශාන්ත බව මේ ප්‍රනීත බව වෙනස් වීම තුළ ඒක උපාදාන කරගෙන හිටියනම් කම්පණය. ඕක හුඟක් අයට අල්ලන්න බැරි තැනක්. අල්ලගන්න බැරි තැන. ඔතනත් පහු කෙරුවොත් තමයි නිවන තියෙන්නේ. මේක පහු කරන්න බැරි නම් නිවීමක් සැනසීමක් නැහැ. මොකද නිවීම සැනසීම අල්ලගෙන තියෙන තැන උතෙන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මජ්ජේ මන්තා නලිප්පති කියලා. උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති කියලා. එතන ওই මැද වගේ තැන. අර දෙරව අතහැරලා දාලා ආපු තැන. අතහැරලා දාලා ඇවිල්ලා ඉන්න තැන නැතයි ස්වභාවය ඒ නිවීම ඒ තැනසීම බදා ගන්න. ඒක මගේ කරගන්න. ඒක ආත්ම කරගන්න. ඒක මට ඕන හැටියට තියෙන්න ඕන. මං කැමති තාක් කාලයක් තියෙන්න ඕන. මේ නිවීම මේ සැනසීම වෙනස් වෙන්න බෑ. ඒ උතෙන් එනකොට ඔය පියවර පහු කරන එක ලේසි නෑ. මොකද ඕක නිවීම සැනසීම වෙනස් වෙනවා කිව්වම එතකොට ආයෙ සැක කරන්න පටන් ගන්න. ආ එතකොට දැන් මේ කියන නිවීම සැනසීමත් වෙනස් වෙනවා. ආයෙ යනෝ මේ උද්දච්ච කුක්කුච්චේට විචිකිච්ඡාවට වැටෙන ඉඳතියි. එතෙන්දි තමයි ඔය අදි අදි මට්ටමින් සිහිනුවන වීර්ය පවත්වගත යුතු. ඉතින් මම අද ඔය විරාග සංඥා, නිරෝධ සංඥා කියන සංඥා දෙක නිමා කරනවා සාකච්ඡා කරලා ඔය ගැඹුරු තැන කතා කරන්න මම හිතුවේ ඒකයි. හරි ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්ත බව මේ පනීත බව කොහොමද ඇති වුනේ? සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ කිරීමේ. ඒ ගුණාංග වලින් ලැබුණු දෙයක් මේ ශාන්ත බව මේ ප්‍රණීත බව. හැබැයි සමහර විට ඒ ශාන්ත බව ඒ ප්‍රණීත බව උපාදාන කරන්න ඉඩ තියෙනවා. කෙරුවොත් ආය නිවනින් පිටපයින්. ඒ නිසා මේ ශාන්ත බව ප්‍රණීත බව අපි අතහරිනවා. අතහරිනවා. ඒක තමයි ටිකක් හිතා ගන්න අමාරු තැන. මෙච්චර මහන්සි වෙලා ලබාගත් එක අතාරිනවද? ඒක ටිකක් හිතා ගන්න අමාරුයි. නෝ සිද්ධ වෙනවා ඒක අතහැරියේ නැත්නම් ඒ ශාන්ත බව, ඒ ප්‍රණීත බව උපාදාන කෙරුවනම් ඒක මගේ කිව්වනම් මට ඕන හැටියට තියාගන්න ඕනේ කියලා හිතුවනම්, නිත්‍යයි කියලා හිතුවනම්, මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවනම් ආපහු නිවනෙන් පිටපැයි. කතල් කපලා මැණින් කරලා ඔක්කොම කරලා මැණික ලැබුණම මැණික වීසි කරන්න වගේ වැඩක් නෙවෙයි. මැණික වීසි කරන්න වෙනවා. මොකද? නැත්තම් මැණික උපාදාන කරනවා. එතන ඉඳලා පටන් ගන්නෙත් ආයෙ දුකම තමයි. ආයෙ කතල් කපන්න කලින් මැණික් ගරන්න කලින් තිබුණු තත්වේටම තමයි ආයෙ වැටේ. මේක ලේසි නෑ මේ කාරණේ තේරුම් ගන්න. මේක නිවන් මාගේ උගන්වන්නේ තාම සියුම් තැනක්, ගැඹුරු තැනක්. ඒකත් අතහැරේ. ඒ ඒතන් සන්තන් ඒතන් පණීතන්. ඒකයි ඕව ගැඹුරු සංඥා හැටියට බුදුරජාන් වහන්සේ උගන්වන්නේ විරාග සංඥා, නිරෝධ සංඥා. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේක තේරුම් බේරුම් කරගන්න පුළුවන් ඇති කියලා වටහා ගන්න බැරි කමක් නැහැ මේකට ප්‍රමාණවත් තරම් ඥානයක් දැන් තියෙනවා. ඒක නිසා ඉස්සර වෙලා බලන්න මේ ශාන්ත බව මේ ප්‍රණීත බව තියනවාද ජීවිතේ නැත්තම් උපයන්නවා මැනික ගන්න ඕන අද කතල් කපන්නවා මැනික ගන්න ඕන හොදන්නවා ඒ දුක විඳින්නවා ඉඳලා මැනික ගන්නවා මැනික අරගෙන ඉන්නේ නැත්නම් අපි යෝජනා කරනවා මැනික විසි කරන්න නැත්තම් මැනිකට උපාදාන කරගත්තොත් නාගමාණිකයේ තියෙන තිබ්බ ණයට වෙච්ච දේ තමයි අපේ කතාවක් තියෙනවා නිවදන්. නැනික වටා කරකැවෙනවා. ඒ උපාදාය. ඒකත් අතහරින්න කියලා ඔය පියවර දෙකේ කොතනද Taman ඉන්නේ කියලා බලන්න. ශාන්ත ප්‍රණීත බව උපයාගෙන නැත්තම් උපයන්නේ. කොහොමද උපයන්නේ? සංකාර සමතයෙන් උපදිපටි නිස්සග්ගයෙන් තණ්හක්යෙන් විරාගයෙන් නිරෝධයෙන් ඒවා ගැන අපි සෑහෙන විවරණයක් දැන් කෙරිලා තියෙනවා මේ සංඥා දෙක පිළිබඳ පෙර සාකච්ඡාවේදී. ඉතින් මේ ටික කරපු ගමන්ම අර මැනික ලැබෙන <coughs> මොකද්ද? සන්තම්පණීත. ජීවිතේ සාන්ත ප්‍රණීත බව භුක්ති විඳින්න පුළුවන්. භුක්ති විඳිනකොට තමයි දන්නේම නැතුව ඒක උපාදාන කරන්නේ. අප්පා මේක කොච්චර හොඳ එකක්ද? තිබ්බේ නැති එකක් කොච්චර වටින දෙයක් ලැබුණේ? මාන කරන්නත් ඉඩ කොහොම අනිත් අයට මේක නැහැනේ. මට තියෙන ශාන්ත බව, ප්‍රණීත බව, නිවුණු බව, සැනසුණු බව කොහොම මගේ දරුවන්ට නැහැනේ. කාම පුරුෂයාට නැහැනේ, භාර්යාවට නැහැනේ. ඥාතියට නැහැනේ, හිතවතට නැහැනේ. කියලා තමන් ගැන මානයක් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒක ඇලෙන්නේ උපාදාන කරගන්න ඉඩ තියෙනවා. මේක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතාගන්න ඉඩ තියෙනවා. අන්න එතෙන්දී ඒ ශාන්ත බව ප්‍රණීත බව පිළිබඳ ඒ කෙලෙසයත් අතහරින. මේක තමයි මේ මැනික වීසි ගන්නවා කියන්නේ. ඉතින් ඔවැනි සියුම් දෙයක් මේ අපි කතා කළේ අපි මේ සාකච්ඡා කළේ මේ සංඥා භාවනා තුල. ඉතින් අපි පිළිබඳව සංඥා පිළිබඳව සරල තේරුම් කිරීමක් සහිත බුදා සටහනක් ලැබිලා තියෙන ওই තරම් ගැඹුරට මම සමහර වෙලාවට ඒකේ වචන වලින් විස්තර කරලා නැති වෙන්න පුළුවන්. නමුත් දැන් මේ සාකච්ඡාව තුළින් ඔබට මේ කාරණේ අවබෝධ කරගන්න වටහා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ශාන්ත බව මේ ප්‍රණීත බව අපි නිවන උපයා ගත්තා. උපයාගෙන අන්තිමට නිවන විසිකෙරුවා. ඒක ටිකක් අමුතු කතාවක් වගේ කෙනෙකුට දැනෙන්න පුළුවන්. මේ උපයා මෙච්චර මහන්සියෙන් උපයාගත්ත එක විසි කරන්නේ. ලෞකික පැත්තෙන් බලන දෘෂ්ටියෙන් බැලුවොත් නම් මහන්සියෙන් උපයාගත්ත එක දැකගන්න එපා. ඒක තමන්ගේ සංකතේ තියාගන්න එපා. තමන්ගේ කරගන්න ඕනනේ. මේ අධ්‍යාත්මික ගමන් වගේ ඒ වීට වැඩි වෙනස් දෘෂ්ටියේ යන. මේක පටිසෝතගාමි. මේක සම්මා දිට්ඨියෙන් යන එක. මිත්‍යා දිට්ඨිය ඇතුලේ තමයි කියන්නේ ලෞකික දෘෂ්ටිය අපි ඒකට කියන්නේ මිත්‍යා දිට්ඨිය කියනකට වැඩි. ලෞකික දෘෂ්ටිය ඇතුලේ නම් උපයාස අපයාගත් එක රැක ගන්නවා. අධ්‍යාත්මික පැත්තේ ලෝකෝත්තර පැත්තේදී උපයාස අපයාගත් එකත් විසි කරනවා. විසි කරනවා කියලා කියන්නේ ඒ දේ භුක්ති විඳිනකොට ලැබෙන සුඛය සෝමනස්සය නිසා ඒකට බැඳෙන්න ඉඩ තියෙන. ආපහු අර හැංගිලා හිටපු අවිද්‍යාව සියුම් අවිද්‍යාව මේක නිත්‍යයි මේක ආත්මයි මේක සුඛයි මේක සදාකාලිකයි මේක නැති වෙන්නේ නැති එක කියන තැනට එන්න ඉඩ තියෙනවා මොකද අපි අවිද්‍යාව තල්ලු කරලා දාලා තියෙන එළියට. අවිද්‍යාවත් බලාගෙන ඉන්න ආපහු කොහොම හරි රිංග ගන්න. අවිද්‍යාව රිංග ගන්න පුළුවන් එක තැනක් කොතන. ලැබූ ශාන්ත බව ලැබූ සංසුන් බව මේ ප්‍රණීත බව නිත්‍යයි කියලා හිතුවනම් ආත්මයි කියලා හිතුවනම් අවිපරිණාමී කියලා හිතුවනම් අවිද්‍යාවට දොර ඇරුණා ඉතින්. ඒ දොරත් වහලා තිබ්බොත් තමයි සම්මා ඥාන සම්මා විමුක්ති. අපි මේ කතා කරන්නේ සම්මා ඥාන. ඒ දොරත් වැහුවන සම්මා විමුක්තිය. ඒකයි රාතන් වහන්සේ ගැන කියනකොට කියන්නේ දසහංගේහි සමන්නාගතෝ අරහතේ උච්චති. දසංගේට වැටෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග 8 වැඩුව. වැඩිමින් තමයි අර සාන්ත ප්‍රණීත බව උපයාගත්තේ සපයාගත්තේ ඒකත් විසිකරුවම තමයි ඉතිරි අංග දෙක ලැබෙන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති ලැබෙනවත් නෙමෙයිද විසිකල්ලා ඉන්නේද ඒකයි බුදු පියාණන් වහන්සේ දසහංගේ සමන්නාගතෝ එතෙන්ට එන්න පුළුවන් කියලා මේක ටිකක් අමතුයි ලෞකික මාර්ගයෙන් නම් උපයා සපයාගත් එක රැක බලා ගන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ, බෙදා හදා ගන්න එපා, අනිත් අයට දෙන්න එපා. ප්‍රචාරය කරන්න එපා, වැඩි දියුණු කරන්න එපා. ඒක ලෞකික සම්මාදිට්ඨිය හැටිම, ලෞකික පැත්තේ හැටිම. ලෝකෝත්තර පැත්තේ හැටි අරමයි. ඉතින් හොඳයි. අපි ඔය දස සංඥා වලින් ඔය සංඥා දෙක පිළිබඳ සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. මම අද වැඩි කාලයක් ඉතිරි කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව යමක් සාකච්ඡා කරන්න අදහසක් විමසන්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් සමහර විට මම පැහැදිලි කර සමහර දේවල් පිළිබඳ මොනවා හරි අපහැදිලිතාවයක් තියෙනවා නම් කරුණාකරලා ඒ පිළිබඳව යම් විමසීමක් කරන්න ඒ වගේම මේ නිබ්බුතිය භුක්ති විඳින ඇත්තෝ ඒක අනුපාදානව භුක්ති විඳිනවද කියන කාරණේ අවබෝධ කරගන්න තේරුම් ගන්න එක්කලා සාකච්ඡාවට ඉතිරි කාලයේ අපි අවකාශයේ තබමින් මේ පිළිබඳව විරාග සංඥා නිරෝධ සංඥා පිළිබඳව කර විවරණේ මම විරාම කරන්න කැමතියි. තවදුරටත් මේ සාකච්ඡා වාරයේ තුල අපිට යමක් පැහැදිලි කරගන්න තිබේ නම් අපිට පුළුවන් ඒ කාලය ප්‍රයෝජනෙට ගන්න. හොඳයි ඒ සඳහා අපි කාලය වෙන් කරගන්නවා මෙතෙන් සිට. දේශනාවක් අහලා නැහැ ස්වාමීන් වහන්සේ මම එතකොට ඕකට නේද එහෙනම් කියන්නේ පාළුවේ මෙහා පැත්තට ගියාම පාළුව කියලා යනවා කියන්නේ. ඔව්. ඉනිමගේ නැගලා ඉනිමකට පයින් ගහනවා කියන්නේ පාරුව පාරුවෙන් ඈතර වෙලා පාරුව දාලා යනවා කියන්නේ ඒක තමයි. සාදු සාදු. දුමසා ස්වාමීන් වහන්සේ වැඳ නමස්කාර කරමි. කෙරොසම එපේ ඇහෙනවද? ඇහෙනවා. වහන්සේ අද අර කියවා වගේ කලින් මාත්මේ කියවා වගේ මේ ධර්මද අද දේශනාවෙන් අපි සෑහෙන තැනකට ගිහිනවා මේ ජීවන තාපව සීගල්ල පැත්තකට දාන්න කියන්නේ මේ තුලින් අපේ සෑහෙන ලොකු පරාසයක ජීවිතයේ පිළිවෙලවත් හොඳ නැවත ආවර්ජනයකට එන්න අපිට හැකියාව ලැබෙනවා අපි සමහර දේවල් ජීවිතේ නැවත නැවත අපි ළඟා කර ගන්න විශේෂයෙන්ම අපේ ඥාති පරිවර්තනයේදී රාජ්‍ය පරිවර්තනයත් එක්ක ජීවත් වෙද්දී දෙමෝපියෝ <clears throat> අපි තාතරින්නම බැරුව වගේ යනවා ඊට පස්සේ ඥාති පරිවර්තනයත් ඉන්න සහෝදර නෑදෑයල යාල් මිත්‍රයෝ අතරින්න බැහැ වගේ අවස්ථා අපිට එනවා මොකද ඒ අයගෙන් අපිට ලැබිච්ච මේ ලෞකික ජීවිතයේ ලැබිච්ච සහයෝගී සමහර වෙලාවට අපි තවදුරටත් ඒ සහයෝගය පාවිච්චි කරන්න අවස්ථාවන් යෙදෙන නිසා තවදුරටත් අපිට ඒ ලෞකික ජීවිතයේ මුඛ්‍යයන් පාවිච්චි කරන්න වෙනවා. මේ අවස්ථාවන් වලදී අපිට සමහර වෙලාවට ගැටලු සාධිත තත්ත්වයන් ආවම දැන් වහන්සේගේ අද දේශනාව තුළ පැහැදිලිව අපිට අපේ අපිට දැනුණ දෙයක් තමයි ඒවා මේ අර කිසිම දෙයකට ඇලීමකින් ගැටීමකින් තොර අපි පාවිච්චි කරන නමුත් අදිසි උදාහරණයක් ගත්තොත් ඒ තමන්ගේ දෙමව්පිය ලෙඩුණුකින් ඊට පස්සේ මේ වගේ අවස්ථාවකදී අය රක රක බලා ගැනීමේදී එන ගැටලු සාධක තත්ත්වයක් වලදී අපිටත් ඒ එම තත්ත්වයෙන්ම උදා වේද යනවා වගේ අපේ නිකන් මානසික දෙයක් ඇති වෙනෝනේ අපිට දැන් ඒකත් තේරෙනවා මේ මේ හැබැයි හැම තැනකදීම අපිට සිහිය හැම අපිට දැක්ක හැම තැනදීම අපිට සිහිය මේ මේ මේක හේතුඵලවල සතර මහ භූතවල හේතුක හේතුඵලවල ප්‍රතිඵලයක් හැටියට අපි දකින හැම දෙයකම අපිට වැරදි වැඩක් අපි දැන් කරත් ඒක සමහර වෙලාවට අපි මේ වැරදි වැඩේ කරනවා. අපි ඒ සිහියෙන් ඉන්නවා. ඒ ඒ සිහියෙන් කියත් අපි තාම මේ ලෞකික බුද්ධයන් එක්ක ඉන්න නිසා සමහර වෙලාවට අධික ලෙස අපි මේ පැත්තට මේ තාම ඇදලා යන ස්වභාවය තියෙන මේක පාලනය කරගන්න අපි තුල කොයි වගේ පසුබිමක් මේ මේ පසුබිමක් අපි තවදුරටත් ගොඩනගා ගත යුතුද කියන එක ඔබවහන්සේ නැවතත් අපිට උත්තර දීලා වීර්ය වඩා ගන්න ඕන ඒ ශක්තිය හැම දෙයක්ම වඩා ගන්න ඕන කියන නමුත් සමහර වෙලාවට එන අධික ප්‍රශ්නේදී ඒ අය අපිට පාවිච්චි නොකරන බැරි අවස්ථා තියෙන ඒ අවස්ථාවේදී අපි කෙසේද මේ ලෞකික බුද්ධියෙන් පාවිච්චි කරගෙන මේ අපේ ආධ්‍යාත්මික ගමන් මඟ නැවත ඉදිරියට ගෙනියන්නේ කියන එක ගැන ටිකක් මම හිතන්නේ අර දේශනාවත් එක්ක අපිට පැහැදිලි කරොත් හොඳයි කියලා මම හිතනවා. සරණ. ඔව් මෙතන තියෙන්නේ අත් වශයෙන්ම දැන් හොඳ තත්ත්වයක් පේනවා දැනට මේවා මේ උපාදාන කරනවා නම් කරන බව දැනෙන එක ඒක ඒක ඒක යෝගියට වැටහෙනවා නම් ඒක හොඳම හොඳ තත්ත්වයක්. අපි ඉස්සර මේ අපි මේ මේවට මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට පුද්ගලයන්ට ස්ථාන වලට ඒවා උපාදාන කරගන්න බව උපාදාන කරගෙන හිටිය දන්නේ නැහැ අපි දැනගෙන හිටියේ නැහැ එහෙම ගැටලුවක් අපි තුල තියෙනවා කියලා නමුත් දැන් අපි ඒක දකින. ඒ ඒ දැකීම හරිය විශිෂ්ට දෙයක්. ඊට පස්සේ දැන් අහන්නේ කොහොමද ඒක අඩු කරගන්නේ කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ඩොස් එක වැඩි කරන්න කියලා බේතේ. ඉතින් අඩු මාත්‍රාවෙන් ගත්තම මේ ලෙඩේ සනීප වීම ප්‍රමාද වෙනවා. එතකොට වෛද්‍යවරයාගෙන් අහුවොත් වෛද්‍යවරයා කියන්නේ එහෙනම් අපි බෙහෙතේ මාත්‍රාව වැඩි කරමු කියලා. එතකොට බෙහෙතේ මාත්‍රාව කියන්නේ ආපහු සතිය සම්පජඤ්ඤේ විරිය ආයි අර මං අධිකුසලයේ කියලා කිව්වේ අදිමට්ටමින් යොදන්නවා නදි අදි අදිමත්ත කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ අදිමාත්‍රාවෙන් යොදනවා කියලා කියන්නේ අපි මේ ඔය ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එක්ක ඉන්නේ නැහැ පුද්ගලයෝ එක්ක ඉන්නේ නැහැ කියන කතාවක් නෙමෙයි මේ. ඒගොල්ලොත් එක්ක ඉන්නකොට ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට මේ ලෝකේ ඔය මේ ලෝකේට අයත් යම් යම් දේවල් තවමත් අපි කරනවානේ දැන් මවපිය ආසනීප වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම ලෝක සම්මතයේ හැටියට යුතුයකම හැටියට ශිෂ්ට සම්පන්න භාවයට අනුව අපි ඒ ඇත්ත බලා කියා ගන්න ඕනේ අප උපස්ථාන කරන්න ඕනේ මොන මොන ඒ ඇත්ත මොන තත්ත්වයේ හිටියත් ඒක ඒක ශිෂ්ට සම්පන්න භාවය ඇතුළේ ඒක තියෙනවම. නමුත් ඒ ඒ කටයුත්ත යෙදෙනකොට එහෙම නැත්නම් යාළු මිත්‍රව ආශ්‍රය නිශ්‍රය කරනකොට එහෙම නැත්නම් සේවා කටයුතු කරනකොට සමාජ සේවා කටයුතු කරනකොට ලෝකයේ රටේ යුතුයකම් වගකීම් දරනකොට ඉතින් ඒවා ඔය තියෙනවා. හැබැයි අදිමාත්‍ර කුසලයේ එතන තියෙන්න ඕන. අදිමාත්‍ර කුසලයේ කියන්නේ සතිය අදිමාත්‍රාවයි දෙන්න ඕන. මම දැන් මේකේ යෙදිලා ඉන්නේ. මේක මම කියලා මගේ කියලා කරගන්න දෙයක් නැහැ මේක මම මේ මේක කළ යුත්තක් නිසා කරනවා. කළ හැක්කක් කළ යුත්තක් නිසා කරනවා. ඉතින් මේ මොහොතේ මම කවුද? දැන් මම මේ මේ වැඩේ මේ කරන වෙලාවේ මම කවුද? ඉතින් මමත් එතන නිකන් ඒකට මේ ලොක්ෙක් ප්‍රමුඛෙක් වෙන්න ඕනෙත් නැහැ ගැත්තෙක් වෙන්න ඕනෙත් නැහැ. ලොක්ෙක් වෙන එකයි ගැත්තෙක් වෙන එකයි දෙකම අකුසලයි. මම ඉතින් මේක කරන අපි සමහර දේවල් කරන්න ගියාම ලොක්ක වෙනවා. සමහර දේවල් කරන්න ගියාම ගැත්ත වෙනවා. ඒ ඕනේ එහෙම. එහෙම ඕනේ මම මම මේක කරනවා. ඉතින් මේක හොඳට කෙරුවයි කියලා මම ලොක්ක වෙන්න ඕනේ. ඉතින් ඒක හේතුඵල ධර්මානුකූල වැඩේ හොඳට පිළිවෙලට ලස්සනට කෙරේ. සමහර වෙලාවට මම යමක කෙරෙන්නේ මගේ බුද්ධි අවබෝධය මත විතරක් නෙවෙයි වෙන වෙනත් අයගේ උපකාරක ධර්ම අනිත් අයගේ දැනුම අරෝමියව පාවිච්චි කරගෙන යනවා ඉතින් මගේ කොටසක් දාගෙන එතකොට මං ගැත්ත වෙන්න ඕනෙත් නැහැ හේතුඵල ධර්මානුකූලව සමහර වෙලාවට අපි අපේ සම්පූර්ණ ශක්තිය බුද්ධිය හැකියාව දක්ෂකම පාවිච්චි කරලා යම් යම් වැඩ කටයුතු වලදී සිටිනවා එතෙන්දි ලොක්ක වෙන්න ඕනේ එහෙම නැත්නම් මගේ බුද්ධියේ දක්ෂකම හැකියාව චුට්ටයි තියෙන්නේ මම අනිත් අයගේ එකතු දෙකතු කරගෙන තමයි මම වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට වැඩේ ගැන හිතනවා මිසක ගැත්ත වෙන්න ඕනේ නැහැ. එතකොට මේ හැම තැනදීම මම කවුද? මම මොකද්ද කරන්නේ? දැන් මම කවුද? ඊළඟට මේ කරන කාර්යයේ හරිද වැරදිද යුක්තිසහගත අයුක්තිසහගත සතිය පිහිටවන උපරිම තත්ත්වය. බලපුවම තමන් එතන තමන්ගේ බුද්ධියෙන් ශක්තියෙන් කැපවීමෙන් කරන දේ වේවා අනිත් අයගේ උදව් උපකාරත් ලබාගෙන කරන දේ වේවා දහමට අනුව විමසලා බලලා ඒක හරිනම් හරි කරගෙන යනවා වැරදිනම් අතහැරලා දාන්න. ඉච්චරයි. ඉතින් මෙතෙන්දි කරන්නේ තව දුරටත් සිහිනුවන වීර්යයේ උපරිම தത്വයට තියෙන தത്വයටත් වඩා වැඩියෙන් යෙදීම. අර දොස්තර මහත්තයාගේ භාෂාවෙන් කිව්වොත් ඩොස් එක වැඩි කරන එක තමයි. බුදුහාමුදුරුවෝ සත්හටවන බව දුකට වේදානවා. උන්වහන්සේගේ උපදේශයක් තියෙනවා. යම් ප්‍රමාණයකට හරි අනුසේ වශයෙන් හරි මේවට නිකන් උපාදාන ගතියක් බැඳෙන ගතියක් මොනවා හරි තියෙනවා නම් එහෙනම් අපි තවත් ටිකක් වැඩි කරමු. සිහිය තවත් ටිකක් වැඩි කරමු මේ ධම්මවිචේ ධර්මානුකූලව මේවා ගැන හිතන මතන ගතිය වැඩි කරමු. තව ටිකක් වීර්යය වැඩි කරමු. එතකොට ඔය දැනට යන්තම් හරි තියෙනවා නම් බැඳෙන, ඇලෙන, බැඳෙන, මුලා වෙන ගතිය, උපාදානීය ගතිය, අන්හා ගතිය ඒකත් අපිට කඩන්න පුළුවන්. ඒකයි ඔතන උත්තරේ. වෙන දෙයක් නෙමෙයි. ඔය ක්‍රියේට් කරන කියන දේවල් දැනටත් අපේ ජීවිතයේ ආර්ය ශ්‍රාවකයෝ වුණාම අපි හරියට තෝරලා තියෙන්නේ. අපි දැන් පව් අකුසල් කියන ඒ ඒ දේ අතහැරලා තියෙනවා. දැන් අපි පින් කුසල් කියන ගණේටදී අයිති දේවල් වලනේ මේ යෙදී සිටින්නේ. දැනට අපි එහෙමනේ. ඒතකොට ඒ දේ සම්බන්ධයෙන් තමයි ඔය යම් ආකාරයක උපාදානීය ගතියක් තියෙනවා නම් බැඳෙන ගතියක් තියෙනවා නම් තියෙන්නේ අන්න ඒ දේවල් සම්බන්ධයෙන්. ඒතෙන්දී වෙන කරන්න දෙයක් නැහැ. ඔය කරන දේවල් ටික ඔය කරන දේවල් ටික අතහැරලා දාන්න බැහැනේ. දැන් අපි මේ ආර්ය ශා วก ජීවිතෙත් අපි එක් පැත්තකින් අපේ ජීවිත නඩත්තුව ජීවිතේ පැවැත්ම සඳහා යම් වැඩ කොටසක් කරනවා. ඒක එකක්. ඒක ඉතින් අපි මැරෙනකම් කරන්න ඕන වැඩක් නේ. දෙවෙනි එක අපි වටා ඉන්න මේ අපේ ජීවිතයත්මට ආධාරක වෙන වර්තමානීය ආධාරක වෙන පුද්ගලයෝ සහ ඒ වටපිටාව. එහෙම නැත්නම් අතීතයේ ආධාරක වුණ ඔය අම්මා තාත්තා ගැන කතා කරුවේ තමයි අම්මා තාත්තා අතීතේනේ අපිට ආධාරක වුණේ. දැන් ඒ ඇත්තෝ අපිට දැන් ආධාරක වෙන්නේ නැහැ. ඒ ඇත්තෝ දැන් හොඳටම දුර්වල වෙලා, වියපත් වෙලා, ලෙඩ ඇඳට වැටිලා ඉන්නේ. ඒගොල්ලෝ අපේ ජීවිත පැවැත්මට දැන් ආධාරක වෙන්නේ නැහැ. අතීතේ ආධාරක වුණ ඇත්තෝ ඉන්න පොරොව. මියගේ ඥාතියන් වුණත් එහෙම. ඉතින් අපි සමහර වෙලාවට මේ වර්තමානයේ අපේ ජීවිතවලට ආධාරක වෙන, උපකාරක වෙන ඇත්තෝ මිනිස්සු සහ පරිසරය වෙනුවෙන් යමක් කරා. අපි මේ පරිසරයේ ගහකොළ හිටවන්නේ. අනිත් ඉස්සර හිටපු ගෙඩි පළදාව අපි කාපු අය කන අය ඉතින් පරිසරයට ගහකොළ හිටවනවා. අතීතයේ අපිට උදව් උපකාර කරපු අපිව රැක බලාගත්ත හැදූ වැඩූ මව්පියෝ දැන් ඒව අපිව හදා වඩා ගැනීමකුත් නැහැ රැක බලා ගැනීමකුත් නැහැ. ඒ කිරීමේ හැකියාව කුන්දලට ඇත්තෙම නැහැ. ඒ වුණාට අපි ඒගොල්ලන්ව බලා කියා ගන්න, රැක බලා ගන්න. ඉතින් යුතුයකම් වගකීම් හැටියට කොටසක් අපේ ජීවිතේ තියෙනවා. එච්චරයි තියෙන හරි සරල. පොඩි දේවල් ටිකක් දැන් දැන් ලෝකේ බදන්න අල්ලන්නේ යන්නේ නැහැ නේ. කීර්තිත සංසා හොයාගෙන යන්නේ නැහැ නේ. ගරු සත්කාර සම්මාන හොයාගෙන යන්නේ නැහැ නේ. ඒවා නිෂ්ඵලයි, දීනයි, හීනයි කියලා දැන් අවබෝධ වෙලානේ තියෙන්නේ. දැන් ආර්ය ශාවකයර තියෙන්නේ හරිම කුඩා චූටි වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඔය වැඩේ කරන්න යද්දී සියුම් උපාදානයක් මතුවෙන්න පුළුවන්. ආ එතකොට බලනවා. අදි අදි අර බෙහෙත වැඩි කරලා බලන්න. අදි සතිය අදි අදි මාත්‍රාවෙන්. ධම්මවිචේ අදි මාත්‍රාවෙන්. විරිය අදි මාත්‍රාවෙන් තියාගන්න. එතකොට අර ඒ තියෙන සියුම් උපාදානියත් බැඳීමක් මොන හරි තියෙනවනම් නිකන් වද වෙන ගතියක් තියෙනවනම් ඒකත් අත්හරින්න පුළුවන්. ඒක අමාරු නෑ. ඉතින් එතනින් අර නිවීම සැනසීම එනවා. සන්තම් පනීතං ඒ ශාන්ත ප්‍රනීත බව එනවා. ඒ ආපුවම ඒකත් ඉතින් අතාරින එක නෙතියි ඊළඟ පියවරේ. ඒ ඔහොමයි ක්‍රමය. අරක අදිමාත්‍රාවෙන් යෙදීම. අදිමත්ත කියන වචනේමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තමයි මට කියන්න තියෙන කාරණේ සම්බන්ධයෙන්. සරල කාරණාවක් ඇදිනවා වාසිය පුණ්‍යය. ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ දේශනා කරපු මේ දස සංඥා දේශනාව අවසානයේදී මම දැක්කේ ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය විනිවිද දැකීම රූපය පෙළ පිටක් වේදනාව දිය බුබුලක් සංඥාව මිලිඟුවක් සංකාරය කෙසේම කඩත් විඥාන මායාවක්. ඒක ඒ මායාව එහෙම පිටින්ම ස්වාමීන් වහන්සේ දැකීමෙන් එහි ආස්වාදයේ ආදීනමේ නිස්සරණය අවබෝධ වීමත් සමගම ස්වාමීන් වහන්සේ මේ උපදී පටිවිස්සක්කෝ කියන එක පැහැදිලිව අවබෝධ වුණාම මට ඒ අවස්ථාවේදී මගේ මානසින්ම ස්වාමීන් වහන්සේ මේ මොහොතේම නිවන ප්‍රත්‍යක්ෂ වුණා වගේ මට දැනුණා ස්වාමීන් වහන්සේ. හරි ඒ කියන්නේ උපදීපටි නිස්සග්ගෝ අන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක තමයි. ඒ අවබෝධය එනකොටම අර නිකන් ආලෝකෝ උදපාදි කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ අර ඇති වුණු අභ්‍යන්තරික වෙනස පැහැදිලි කරේ. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි. ඇත්ත වශයෙන්ම මේක වෙනවා. ඒ කියන්නේ අර කිසිම කිසිම අඳුරු අහුමුල්ලක් නැහැ. නොතේරෙන දෙයක්, අපහැදිලි දෙයක් නැහැ. මේ පංචස්කන්ධය යථා ස්වභාවයේ තේරුණා. ඉතින් ඒකේ පැහැදිලි. ඉතින් මේ වැටහීමාව තේරුණා. අවබෝධයටපත් වුණා. එතන තිබුණු යම්කිසි කුඩා දෝවිල්ලක ප්‍රමාණයේ හරි අවිද්‍යාව නැත්තම් තණ්හාව මොනවා හරි දෙයක් තිබ්බනම් ඒකත් අර මේ පිඹහැරිය වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒක තමන් දකින්න ඕන, විඳින්න ඕන ඒ ඒ නිබ්බුතිය, ඒ නිවීම, ඒ සැනසීම. හැබැයි ඉතින් ඒකත් අපි අතහැරලා ඉන්නේ. ඒකයි විශේෂත්වය. ඒක හරි ඔබතුමී කියන්නේ අත්දැකීම. අත්දැකීම මම කිසිසේත් යෝගීගේ අත්දැකීමක් මම අව탁සේරු කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේ මාර්ගයේ යන ඇත්තෝ මේ ඵලය ලබනවා ඒක අපිටත් අත්දැකීම තුළ කියන්න පුළුවන්. අපි ලබාගෙන තියෙන ඵලයේ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය අපිට විශ්වාසයි අපිට ප්‍රත්‍යක්ෂයේ තියෙනවා. ඒ අනුව මම ඕනම යෝගියෙක්ගේ මාර්ගය යන ඕනම කෙනෙක්ගේ ඵලය මම විශ්වාස කරනවා. මේක ඔහු ලබනවා ඒ නුබ්බුතිය ඒ නිවීම ඒ සැනසීම තියෙනවා ඉතින් තමන්ට ඇති ඒක තමන්ට අවබෝධ වුණා තමන් ළඟ තිබුණු ඒ ස්වභාවය නැත්තම් ඒ උපාදාන ගතිය අයින් වුණා එතකොට තමන් තුල ඇති වුණු වෙනස අර විමුක්තස්ස විමුක්තമിതി ඥානං හෝති කියලා උතනින් බුදුරජාණන් වහන්සේ නතර කෙරුවා ඔය මාර්ගයේ ලස්සන්ට කියාගෙන ඇවිල්ලා යථා භූතං ඥානතෝ පස්සතෝ යථා ස්වභාවය දැනගත්තම දැකගත්තම නිබ්බින්දති නිබ්බිදාවටපත් වෙනවා නිබ්බිදා විරජ්‍යති එතනින් විරාගයට විරාගා විමුක්ත්‍යති විමුක්තිය ලබනවා විමුක්තස්ස විමුක්තമിതി ඥානං හෝති මිදුණු කෙනා දන්නවා තමන් මිදිලා Taman තුල මිදීම වුණා කියන කාරණේ. ඉතින් මේ අත්දැකීම හොඳයි. ඒක භුක්ති විඳින එකයි තියෙන්නේ එතනින්ද. ඒ ස්වභාවය නියුණු සැනසුණු බව භුක්ති විඳි. අපි ඒක අනුමෝදන් වෙනවා සාදු කියලා. හැමෝගෙම නිවන. වහන්සේට ගොඩාක් කුසල් අපි හම්බුනේ මේ දහව හොඳින් ඔබ වහන්සේගෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න මට උපයෝගී වුණා වහන්සේ. දෙලන් සන්නයි. දෙලන් සන්නයි. අපි අපේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නවා නම් ඒක අපිට අවස්ථාවක් සැලසෙනවා. මේ අත්දැකීම අපේ ජීවිතයට කිට්ටු කරලා බලන්න. තව කෙනෙක් මෙහෙමයි කියලා කිව්වම අපි පුරුදු කරගෙන තියෙන්නේ මමත් එහෙමද කියලා මාතුලින් ඒ අත්දැකීම ලබන්න හෝ ඒක තියෙනවද කියලා පරීක්ෂා කර බැලීමකට අපිට යන්න පුළුවන්. ඒ නිසා මේ යෝගී ජීවිතයේ අත්දැකීම් වුණත් අපි පොදු ඉදිරිපත් කළ හැකි අවස්ථාවල ඉදිරිපත් කිරීම සුදුසුයි. අඩුපාඩුවක් හැටියට අපි දකින්නේ දැනට අපේ ජීවිතයේ අඩුපාඩුවක් හැටියට තියෙන අත්දැකීම් දෙයක් අත්දැකීමක් හැටියට ඉදිරිපත් කළාට අපි කල්යාණ මිත්‍ර සමාජයකදී ඒක අඩුපාඩුවක් ඒ කියන්නේ පුද්ගලයෙක් අවමානයට ලක් කිරීමක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම Taman ලබා තියෙන කිසියම් ගුණාත්මක භාවයක් අත්දැකීමක් හැටියට ප්‍රකාශ කරාට අපි ඒක අධිතක්ෂේරුවකින් අරගෙන කටයුතු කරන්නේත් නැහැ. අපි ඒකත් බලනවා අපිට මේ දේ අපි ළඟ තියනවාද අපි කොහොමද ඒක උපයන්නේ? කියලා ඒක නිසා මේ කොයි ආකාරයේ අත්දැකීම් වුණා ධනාත්මක අත්දැකීම් ඍණාත්මක අත්දැකීම් කොයික ප්‍රකාශ කරත් අපි අපිට ඒක පොහොරක් වෙනවා අපිට ඒක ආධාරකයක් වෙනවා අපි යන ගමන අපි උනත් එහෙමයි අපේ ගුරුවරු සමහර අවස්ථාවල අපි උන්වහන්සේලාගේ අත්දැකීම් අපිට කිව්වම අපි එකපාරට නිකම් පුදුම වීමක් වගේ වුණා ඉතින් අපි කිව්වා පුදුමයිනේ තේනන්දනේ එහෙම දෙයක් අපිට හිතා ගන්න බෑනේ. නෑ හිතා ගන්න නෙමෙයි ඒක කරලා බලන්න. පුදුම වෙන්න දෙයක් මේක නැහැ. කිසිම දෙයක් මේ විස්මයටපත් වෙන්න පුදුමයටපත් වෙන්න දෙයක් මේ ආර්ය ප්‍රතිපදාවේ ආර්ය මාර්ගයේ නැහැ. කරලා බලන්න. එතකොට මේ අත්දැකීම ලැබේ. ඒක නිසා අර තව කෙනෙකුගේ ආධ්‍යාත්මික පක්ෂයේ අත්දැකීම කොයි මට්ටමින් වුණත් ප්‍රකාශ කිරීම කල්‍යාණ මිත්‍ර සමාජයකදී අපි මේ කල්‍යාණ මිත්‍රත්වයෙන් බාර ගන්න. නිසා ඒව වුණත් වැදගත් සාකච්ඡා සම්මන්ත්‍රණවලදී සමහර අය ඒ වගේ අත්දැකීම් කියන්නේ ඒ තරම්ම රුචි නෑ. නමුත් අපි ඒවට ටිකක් උනන්දු කරවන්න අවශ්‍යයි. එතකොට තමයි අපි විවරණය වෙන්නේ විවර වෙන්නේ අපි විවර වුණොත් කල්යාණ මිත්‍ර සමාජයක් තුළ අපිව විවරණය වෙනවා ඒක හරි වැදගත් ඒ අපි විවෘත නොවුන ඒක වෙන්නේ ඒකයි බුදුජන් වහන්සේ කිව්ව විවටෝ විවටෝ විරෝචති කියලා විවෘත වුණොත් බබලෙනවා කියලා ඉතින් මේ බබලීම අපේ එන්නේ විවරණයක් හරහා අපි විවෘත වුණොත් අපි නිතරම අපේ පුරුද්දක් තිබුණා අපේ ගුරුවරු අපිට කියලා තිබුණා ගුරුවරයාට විවෘත වෙන්න, කල්යාණ මිත්‍රයාට විවෘත වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේත් ඒක නිතරම දේශනා කරලා තියෙනවා. තථාගතේසුවා විඤ්ඤෝසුවා සබ්‍රහ්මචාරීසුවා සත්තුසුවා උත්තානී කාතබ්බං විවරිතබ්බං දේශේතබ්බං උත්තානීකාතබ්බම් විවෘතබ්බං ඒ කියන්නේ විවෘත වෙන්න තථාගතයන් වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේට හෝ සබ්‍රහ්මචාරීන්ට හෝ ප්‍රඥාවන්තයෙකුට විවෘත වුණොත් තමන් බබලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර විවෘත වුණාම තමයි පැල්ලමක් උණු පැල්ලමක් අඩුපාඩුවක් තියෙනවද කියලා අපිට දැකගන්න අවස්ථාව ලැබෙයි. ඒ වගේම අපේ උපය තවත් උපවත් කරගන්න පුළුවන් වෙන්නේ ඒ විවෘත වීම. ඉතින් අපි මේ ධර්ම මාර්ගයේදී එහෙමයි. දේශේ තබ්බං උත්තානීකා තබ්බං විවරිතබ්බං කියලා බුදු පියාණන් වහන්සේ අපට අවවාද කරලා තියෙන එකයි. ඒක අපේ ගමනට ලොකු දායකත්වයක් සපයනවා. දැයි එහෙමනම් වෙනත් සාකච්ඡා කළ යුතු දේවල් නොමැතිනම් අපි අපේ සදාම් හමුව අදට නිමා කරමු. ඉතින් අපි සුපුරුදු විදියට <clears throat> දිනක් හැර දිනක් මේ සතිපට්ඨාන දේශනාව මාර්ගෝපදේශනේ ගුරුපදේශය හැටියට තියාගෙන මේ සාකච්ඡාව අපි ඉදිරියට කරගෙන යනවා. ඉතින් අද අපි හුඟක් අවධානයට ලක් කළේ ඊයේ අද ඊයේ කියන්නේ මීට කලින් සාකච්ඡාවේ අද මේ විරාග නිරෝධ කියන தත්වයන් ඒ සංඥා දෙකට අදාළව කතා කළේ ඒ ශාන්ත ප්‍රනීත తත්වයේ ඒතං සන්තං ඒතං පනීතං කියන ඒ తත්වයේ විරාගෝ නිරෝධෝ නොඇලීම සහ කෙලෙස් නිමාව. ඉතින් ඒක ඇති වෙන්නේ කොහොමද කියන එක සංකාර සමතෝ උපරිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ කියලා ඒ ශාන්ත භවයේ නිවුණු භවයේ සැනසීම ඒ විරාගයේ නිරෝධයේ හේතුඵලයක් හේතුවක ඵලයක් ඒ හේතු තමයි ඒ සංකාර සමතේ උපදිපටි නිස්සග්ගේ තණ්හක්කය එහි ප්‍රතිඵලයක් ඇටියට මේ නිරෝධයේ මේ විරාගය ඇති වෙනවා ඉතින් ඒ නිරෝධයේ ඒ විරාගය තමයි මේ ඒතං සන්තං කිව්වේ ඒතං පණීතං කිව්වේ මේ ශාන්තයි ප්‍රණීතයි කියලා කිව්වා. ඉතින් ඒ දැන් අපි යම් ප්‍රමාණයකින් භුක්ති විඳින බව පේනවා. ඉතින් ඒක භුක්ති විඳින්න ඕනේ. හැබැයි භුක්ති විඳින දේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්න දෙයක් ඒක ඇත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ මේ මට්ටමට එනකොට ඒක මුලා වෙන්න දෙයක් නැහැ. නමුත් අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ පිළිබඳව නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැනට යන්නේ නැහැ. ඒකත් එක්තරා ධර්මතාවයක්. හේතුඵලයක් විදිහටමයි බාරගන්නේ අපි. වෙනත් විදියකට නෙමෙයි. ඉතින් ඒ විදියට අපි ඔය නිබ්බුතින් වුඤ්ජමානා තත්වයෙන් තවත් ඉස්සරහට යමු. අපි උතනින් අපි ගැන සෑහීමකටපත් වෙන්න ඕනේ නැහැ. සමහර යෝගින්ගේ අදහස් වලින් අපිට පේනවා තවත් අදිමාත්‍රාවෙන් මේ කුසලයේ වැඩි කරන්න අවශ්‍ය මට්ටම් වල ඉන්න බව. ඉතින් ඒව හරි වැදගත් අනිත් අයට තම තමන් පිළිබඳ විවරණයක් කරගන්න. මටත් තවදුරටත් මේ කුසලයේ අධිමාත්‍රාවෙන් යොදන්න අවශ්‍ය මට්ටමේදී ඉන්නේ කියලා දැනගන්න ඒ ඒ කාරණා වැදගත් වෙනවා. ඉතින් අපි අද සාකච්ඡා වගේම හෙට නොවේ අනිද්දා නැවත අපි මුණ ගැහිලා තවත් මේ නිවන් මාර්ගට අවශ්‍ය දේවල් ටිකක් අපි කතා බහ කරනවා සතිපට්ඨාන දේශනාවේ අපිට ඉදිරියක් තිබෙනවා ඉදිරි කොටසක් තිබෙනවා ධම්මානුපස්සනාවේ කමඨහන් නීවරණ කන්දා ආයතන වොජ්ජංග සත්‍ය වශයෙන් කමඨාන් පහක් ඉතුරුව තිබෙනවා. ඒවත් අපි ගෙටියෙන් අඩුම ගානේ සාකච්ඡා පහකදීවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට කලින් අපි ඔය දස සංඥාවල තියෙන ඉතිරි තුනත් අවධානයට ගන්න බලාපොරොත්තු වෙනවා. සබ්බ ලෝකේ අනවරිත සංඥා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා සහ ආනාපාන සති තුන. මේක දවසකින්වත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක එතකොට ඒක සම්පූර්ණ විදස සංඥාවම සැලකිල්ලට ගත්තා වෙනවා. ඉතින් ඒ අදහසත් ඒ අපේක්ෂාවත් තියාගෙන අපි අද සදාම් හමුව නිමා කරන්න කැමති. ඉතින් වෙනද වගේම අපේ මේ උතුම් අවස්ථාවට සහ සම්බන්ධ වුණු ගිහි පැවිදි අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම මේන් ලබන අවබෝධය මේන් ලබන වැටහීම මේ ජීවිතයේදීම මේ ශාන්ත ප්‍රණීත తত্ত্বය ඇති කරගන්න. මේ නිවීම මේ සැනසීම සාක්ෂාත් කරගන්න වගේම ඒ නිවීමට ඒ සැනසීමට නොඇලී නොගැටී නමුලාව කටයුතු කරන්න ශක්තිය ඒකමයි නිවන පූර්ණ නිවන පරි නිබ්බාන කියන්නේ ලැබුණු සාන්ත ප්‍රණීත තත්ත්වයක් නොඇලී නොගැටී නොමුලාව භුක්ති විඳින්නේ බවට පත් වීමයි ඉතින් ඒ தത്വයටපත් වෙන්නට අපේ මේ කල්යාණ මිත්‍ර හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් අද අපේ සදාම් හමුවක් මෙසේ නිමා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි Thank you.